තෙරුවන් සරණයි හැම දිනාටම හැම දිනාමත්ම ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා සවනට සිසිලස දහම් ප්‍රචාරක සේවා ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ ජූලි මාසයේ 16 වෙනිදා අඟහරුවාදා දිනේ ඉතින් අද දවසේදීත් අප කෙරේ වූ මහත් අනුකම්පාවෙන් අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද ලෞවේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා. ඉතින් අදත් ලෝකේ පුරා විවිධ රටවල සිටින කල්යාණ මිතුරු මිතුරියන් ධම්සභා මණ්ඩපයට එකතු වෙමින් සිටිනවා. ඉතින් මම ඒ සියලු දෙනා වෙනුවෙන්ම ස්වයන් වහන්සේ වහන්සේගේ පාද නමද নমස්කාර කර සිටින්මින් ආරාධනා කර සිටිනවා අද දවසේදීත් අපට ඒ උතුම් වූ තථාගත ධර්මය පාදා දෙන්න අපේ හැමදෙන්නේ තෙරුවන් සරණයි.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 බුදුරයන් වහන්සේ අවබෝධ කරගත් උතුම් සත්‍ය ඒ බුදුරන් වහන්සේ පෙන්නපු වචනේ පාදක කරගෙන මග උපදවාගත් ප්‍රථම ශ්‍රාවකයා බිහි වුණේ අද වගේ දවසක අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ. බුදුරන් වහන්සේ අවබෝධ කරගත් උතුම් ධර්මය ප්‍රකාශ කරන්නට පළමුව බැලුවේ අලරකාරා මුද්දකරාම් පුත්තු දෙන්නට. නමුත් ඒ දෙන්නගේ අවාසනාවට දහම අවබෝධ කරගන්න හැකියාව තිබීදී බුදු කෙනෙක් ලෝකේ සම්බුදු වෙනකොට මේ ලෝකයට ඇතහැරලා බ්‍රහ්ම ලෝකවල නැත්නම් ධර්මය අවබෝධ කරගන්න බැරි දුෂ්ටක්ෂණයක ගිහිල්ලා ඉපදලා තියෙනවා. ඊට පස්සේ මේ පස්වග මහණුන් විමුක්තිය හොයපු බුදුරන් වහන්සේ වෙනුවෙන්ම පැවිදි වුණ විමුක්තිය හොයපු විමුක්තියයි ප්‍රතිපදා අනුගමනය කර පස්වග මහණුන් සිහි වෙලා තමයි මේ ධර්මය දේශනා කරන්න යමු උනේ. බුදුරන් වහන්සේ ඒ ධම්සක්පවතුන් සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ දුකයයි ආර්ය සත්‍ය දුක සමුදයයි ආර්ය සත්‍ය නිරෝධයයි ආර්ය සත්‍ය මාර්ගයයි ආර්ය සත්‍ය පුබ්බේ අනනුසුතියසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි මේ ආර්ය සත්‍ය ධර්මයේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ධර්මයේ පෙර නොවැසු විරුද්ධහමක් පෙර නොවැසු විරුද්ධහමක් තමයි අවබෝධ කරගත්තේ අන්න ඥානය ආලෝකය විද්‍යාව ප්‍රඥාව උදා වුණා එතකොට දැන් අපි දන්නවා පෙර නොවැසු විරුද්ධහමක් කියලා කියන්නේ එහෙනම් ලෝකේ කිසි කෙනෙකුට හම්බ නොවන දහමක්. ඒ කියන්නේ ඒ වෙනකොට යම්කිසි විවහාරයක්, යම්කිසි විග්‍රහයක්, යම්කිසි ප්‍රතිපදාවක් තිබුණා නම් ඒක පෙර නොඇසූ විරෝධයක් වෙන්නේ නැහැ. පෙර නොඇසූ විරෝධ දහමක් බවට පත් වෙන්නේ එය ඒ වෙනකොට කිසිම විදිහකින් හම්බ නොවිච්ච විග්‍රහයක් නිසා. පින්වතුනි මේ ලෝකයේ යම්කිසි කෙනෙකුට යමක් හම්බ වෙනවා නම් හැම මොහොතකම යම් කිසි විදිහකින් එය මනින, එය තේරුම් ගන්න, එය වටහා ගන්න විග්‍රහයක් තියෙනවා. ඒක පෙර ඇසූ විරු විග්‍රහයක්. මම බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ පෙර නොඇසූ විරු ධර්මයක්. අපි බලන්න ඕනේ එහෙනම් මේ ධර්මයේ මොකද්ද කියන එක. අපි අද සිද්ධ කරන්නට දෙන්නේ චුල සීනාද මහා සීනාද ඇසුරු කරගෙන සූත්‍රවල සිදුවෙච්ච ප්‍රශ්න සාකච්ඡාව එතකොට චූල සීනාද සූත්‍රයේදී චූල සීනාද අපි කතා කරගෙන යනකොට ඒකෙදි පැහැදිලි වුණා ලස්සන විග්‍රහ ටිකක්. ඒ තමයි ඒ කාලේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු පිළිබඳව. මොකද බුදුරජාණන් වහන්සේ පහළ වුණේ විමුක්තිය හොයන සමාජයක කාලය බලලා ඒ වගේම විමුක්තිය හොයන පිරිසක් ඉන්න සමාජයක ඒ වගේම සැබෑ විමුක්තිය දිය හැකි නිර්වචනය දිය හැකි භාෂා විවහාරයේ සමාජයේ පවතින යුගයක එතකොට මෙන්න මේ අවස්ථාව වෙනකොට බොහෝ අය විමුක්තිය හොරා තිබ්බා. එතකොට බුදුරණවහන්සේ චූලසීනාත් සූත්‍රය පැහැදිලි කරනවා සිංහනාද කරව් කියලා අන්‍ය ශාසනවල ශ්‍රමණවරු හතර දෙනා නැහැ කියලා. අන්‍ය ශාසන අන්‍ය වාද පරප්පවාද තුල ශ්‍රමණවරු හතර දෙනා නැහැ. එතකොට ශ්‍රමණවරු හතර දෙනා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මෙන්න මේ ශ්‍රමණවරු හතර දෙනාගෙන් හිස් ඒ අන්‍ය ශාසන විග්‍රහ කළා. ඒ අන්‍ය ශාසන තුලදී රාගය දුරු වෙච්ච බව, ද්වේෂය දුරු වෙච්ච බව, විතරක් නෙවෙයි මෝහය දුරු වෙච්ච බව. ඊළඟට උපාදාන දුරු වෙච්ච බව, තණ්හාව දුරු වෙච්ච බව, ප්‍රපංච දුරු වෙච්ච බව ඒ වගේම තවත් විග්‍රහ කරලා පෙන්නවා ආරද්ධ විරුද්ධ කියන්නේ යමක් පවත්වා ගැනීම සහ ඒක ඉක්මවීම. ඒ දෙකම දුරු කර බව. කොච්චර විග්‍රහයක්ද? යමක පිහිටීමත් ඒක ඉක්මවීමත් කියන මේ දෙකම දුරු කරපු බව. ඒ විතරක් නෙමෙයි ඒ බවත් ශ්‍රමණවරු ඒ කියන්නේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා බවත් කියලා. ඒ කියන්නේ ශේෂ්ඨ අයට දෙන වචනයක්. උතුම් කියන අය. ඒ අය කාමපාදානිය දුරු කරා. අත්වාද සීලබ්බත උපාදාන දුරු කරා. දිට්ඨි උපාදාන දුරු කරා. ඒ බව යාන අත්ින්ද. නමුත් අත්වාද උපාදානය දුරු කරේ නැහැ. අන්නේ ශාස්ත්‍රූරුන්ගේ දර්ශන තුල ශ්‍රමණවරුන්ගෙන් හිස් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරා. එතකොට අපට එකක් පැහැදිලි වෙනවා මේ සියලු දේවල් ඒ කාලේ වචන බුදුරු පහළ වෙන යුගයේ ධර්මයේ දිය හැකි වචන එක තමයි ඒ කාලේ බුදුරු පහළ වෙන්නේ. එතකොට දැන් ප්‍රපංච සංඛාර ඊළඟට තණ්හා උපාදාන මේව මේ ඒ සමාජ ඉවහාර වෙච්ච වචන. ඒක පෙර ඇසු විරෝධ ධර්ම. පෙර ඇසු විරෝධ දේවල් කියන්නේ අනිත්‍ය දන්න අනිත්‍යගේ විග්‍රහ. පෙර ඇසු විරෝධ ධර්මය. එතකොට ඒ අන්නේ වාද ඇති, පරප වාද ඇති ඒ බවත් ශ්‍රමණවරුන්ට යම්කිසි දේවල් සාක්ෂාත් වුණා. සාක්ෂාත් වෙලා ඒ සාක්ෂාත් වෙච්ච කාරණාව තුල තමන් අරහත්ත්වයට පත්වන බවත් හිතුණා. හැඟීම ඇති වුණා, ප්‍රත්‍යක්ෂ වුණා. ඒ තමයි වචනේ මුල් කරගෙන ඒ වචනේ තුලින් අර්ථයක් Tamanට අරගෙන අර්ථයේ යම් කිසි දෙයක් සාක්ෂාත් වෙනවා. දැන් උදාහරණයකට කාම උපාදානි දුරු වෙච්ච බව සාක්ෂාත් වුණා. ditthi උපාදානි දුරු වෙච්ච බව සාක්ෂාත් වුණා. සීලබ්බත උපාදානි දුරු වෙච්ච බව සාක්ෂාත් වුණා. හැබැයි ශ්‍රමණවරුන්ගෙන් හිස් කියන බුදුරණන් වහන්සේ බවත් ශ්‍රමණවරු ගේ දෘෂ්ටිය තුල ශ්‍රමණවරු හිස් කියලා. ඒතර මේ බුදුරණවහන්සේගේ ධර්මය කියලා කියන්නේ දැන් අපි ඉගෙන ගන්නවා පටිච්චසමුප්පාදේ පංචපාස්කන්ධ ආයතන බොජ්ජංග මේ මේ වචන සියල්ලකම පෙර ඇසු විරු ධර්ම. ඒ කියන්නේ ලෝකයේ තියෙන වචන විවහාරෙ තිබිච්ච භාෂාව. එතකොට මේ භාෂාවෙන් තමයි මේ ධර්මය දෙන්නේ. විවහාර භාෂාව වෙන අලුත් දෙයක් නෙමෙයි විවහාර භාෂාව. එතකොට මෙන්න මේ විවහාර භාෂාවම පාදක කරගෙන ඒ සමාජයේ පැවිති විවහාර භාෂාවම පාදක කරගෙන ඒ දැන් ඒක පාදක කරගෙන තමයි අන්නායත් විමුක්තියක් කියුවේ. නමුත් පරප්පවාදවල ශුන්‍යයි ශ්‍රමණවල. ඒක පාදක කරගෙන ඒ වචන තුල ගැඹෙන සමහර අර්ථ තියෙනවා. එක එක අර්ථ. බුදුරණවහන්සේ මේ පටිච්ච සමුප්පාද නැත්නම් මේ ආධ්‍යාත්මික සංයෝජන දුරු වෙන. මොකද බුදුරණවහන්සේ පෙන්නපු මේ ධර්මයේ ඉස්මතු කරපු දේ තුලින් ලැබෙන ප්‍රතිඵලය අපි කලින් පැහැදිලි කරා ප්‍රහේලි කාලේ හේන එකක් නෙමෙයි ආධ්‍යාත්මික සංයෝජන දුරු වෙන ධර්මයක්. එතකොට මේ ගත්ස වචන ටිකින් ඒ කියන්නේ සමාජයේ පැවතිච්ච වචන මේ වචන ටික අරගෙන පෙර ඇසුවිරු වචන අන්න ඒ දන්න වචන. ඒ වචන ටික අරගෙන ඒ වචන තුලින් ඒ වචනේ අදාළ කොටසක් විතරක් සීමා කරගෙන සම්පූර්ණ දේ නෙමෙයි යම් දෙයකට විග්‍රහ කරලා පෙන්නනවා. ඒ විග්‍රහය තුළදී ඒ වචනේ පෙර ඇසූවිරු වචනයෙන් යම් අදාළ විග්‍රහයක් දාගෙන ඒ විග්‍රහයෙන් අර්ථයක් මතු කරලා දෙන්න හදනවා. ඒ අර්ථය තුලින් එතකොට සියලු දේ අරන් හරියන්නේ නැහැ මේ වචනේ තියෙන විග්‍රහ. ඒ වචනේ යම් අර්ථයක් දෙනවා. බුදුරණවහන්සේ ඇතුළත සංයෝජන දුරු කරගන්න. නැතුව භාෂා පාඩම උගන්වන්න නෙමෙයි. ඒ භාෂාවෙන් යම් වචනයක අර්ථයක් සීමාවකට කොටු කරලා අදාළ කාරණාවට දැන් උදාහරණ ගත්තොත් අවිජ්ජාපච්චය සංකාර කියන එකට. යම් කිසි අර්ථයක් ඒකට කොටු කරලා අර්ථයක් විග්‍රහයක් දෙනවා. ඒ විග්‍රහයේ අර්ථය ගන්න ඕනේ. බුදුරණවහන්සේ දුන්න අර්ථය ගන්න ඕනේ. ඒ අර්ථය ගන්නකොට ඒ අර්ථය තුළින් විග්‍රහ කරපු දහම් ස්වභාවය මතුවෙනවා. ඔබ අහලා ඇති මම හිතන්නේ සවන්ට සිසිල සෝසියෙම මම විමුක්තාවචන සූත්‍රය පැහැදිලි කරලා එතන පැහැදිලි කරන අර්ථය වැටහෙනවා ධර්මයේ වැටහෙනවා. අන්න මාර්ගයට යමු වෙනවා. එතකොට ඒ වචනයම අරගෙන ඒ වචනයේ තුලින් යම්කිසි අදාළ විග්‍රහයක් විතරක් අදාළ අර්ථයක් විතරක් ඒ එතෙන්ට අදාළ අර්ථය අරගෙන ඒ අර්ථයෙන් ධර්මයක් ඉස්මතු වුනහම අන්නේ ධර්මයේ ඔස්සේ තමන් ඇතුළතට තමන් තුළට සංයෝජන දුරු වෙන වැඩපිළිවෙලක් ඉස්මතු කරා. අන්න ඒක පෙර නොවැසූ විරු ධර්මයක්. කියන්නේ පෙර අහපු විග්‍රහයක් නෙමෙයි. වචනයේ විග්‍රහයේ පෙර තියෙනවා ශ්‍රමණෝරු දන්නවා. හැබැයි මේ වචනයෙන් යම්කිසි පරයායක් විග්‍රහ කරා. යම් අර්ථයක් උලුප්පලා ගත්තා. ඒ අර්ථය තුළින් යම් දහම් පරයයක් ඉස්මතු කළා. අන්නේ පරයය ඒ අර්ථය ඒ අර්ථයම ඉස්මතු වෙමින් ආව දහම් පරයය පෙර නොවැසූ විරු දහම් පරයයක්. මොකද පෙර ඇසූ විරු එකක් නම් තව කෙනෙකුට ඒක වටහා ගන්න පුළුවන්. දැන් උපාදාන, කාම උපාදාන වටහා ගත්තා කියන්නේ. ඒක මේ සමාජීය වචනයක්. බුදුරණවහන්සේ පෙන්වනවා තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන කියලා යම් විග්‍රහයක් පටිච්චසමුප්පාද න්‍යාය පාදක කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම හම්බ වෙන විදිහට යම් සීමාවකට කොටු කරලා අර්ථයක් ඉස්මතු කරලා ඒ අර්ථයෙන් ධම්ම ස්වභාවය පැනනංගවනවා අන්න ඒක පෙර නොයසු විරු එකක් ඒකට තවත් අර්ථකථනයක් දැම්මොත් ඒක මේ ලෝකේ මම දාගන්න අර්ථකථනයක් මේ ලෝකේ ඉන්න මම කියන්නේ පෙර ඇසු විරු විග්‍රහයක් මම දන්න විග්‍රහයක් ඒක බුදුවරුන්ගේ විග්‍රහයක් නෙමෙයි. ඒක මගේ විග්‍රහය. මම තමයි මේ රාමුවට එක දාගත්තේ. ඒක පෙර ඇසු විරු. නමුත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ පෙර නොඇසු විරු එකක්. හැබැයි ලෝකයේදී උපකාර කරගන්න. අන්න ලෝකේ වචන උපකාර කරගෙන ලෝකේ වචන පාදක කරගෙන ඒ වචනේ යම් කොටසක් අදාළ තැනකට අර්ථය ගන්වලා ඒකෙන් දහම් ස්වභාවයක් විස්මතු කරලා පහුරක් ගොඩනංවලා දෙනවා. එතකොට මේ ලෝකේ වචනකින් තමයි ගන්න. දැන් අපි දන්න පහුර හදන්නේ මේ පැත්තේ තියෙන දේවල් වලින්. මේ ගොඩෙන් පහුර හදන්නේ. එතකොට මේ පැත්තේ තියෙන වචන අරගෙන අදාළ දේ විතර ගොඩනංවා ගන්නවා. දැන් ඕන්නම් පහුර හදා ගන්න හොඳ අර්ථවත් දෙයක් මේ පැත්තෙන් ගන්න දෙවත් නෑ. එහෙම නෙමෙයි. ඒ ධර්මයේ ඉස්මතු කිරීම සඳහා අවශ්‍ය දේ විතරයි ගන්නෙ. අන්න ධර්මයේ ඉස්මතු වීමට අර්ථයක් කුළුගන් ධර්මයේ ඉස්මතු වෙන්න අර්ථයක් කුළුගන්වන වචනයක යම් අර්ථ සීමාවකට දාලා බුදුරණවහන්සේ පහුර අන්න හදලා දෙනවා. එතකොට මේ පැත්තෙන් ඒක ගන්නෙ. ඒක මෙතර වෙන මෙතර තියෙන එකක් මේ පැත්තෙන් ගන්න එකක්. හැබැයි ඊතර වීමට යොමු වෙන එක. ඒ කියන්නේ මාර්ගයත් ඊතර වීම පිණිස තියෙන්නේ. අපි අලගත් දවසුත් අහලා තියෙනවා නිත්තරණත්තාය නොගහනත්තා. ඊතර වීමටයි තියෙන්නේ ග්‍රහණය කරගන්න නෙමෙයි. හැබැයි ඒ ග්‍රහණය වෙන්නේ ඇයි මේ පැත්තේ වචන නිසා අපි මේක ග්‍රහණය කරගන්න යමු වෙනවා. ඒක අපේ ස්වභාවය. සසරේ පැවැත්ම සිදුවන කෙනාගේ ස්වභාවය. ඒ වචන තුළ අපි හිර වෙනවා. අපිට මේක අලුතින් ඇහෙනකොට අපි හිතන මේක අලුත් වචනයක් කියලා. මොකද අපට මේක පෙර නොයසු විරෝධයක් වෙලා. ඒ වචනේ. මොකද අපි මේ භාෂාව හුරු නැති නිසා. නමුත් සමාජ භාෂාවක්. සමාජ භාෂාව සමාජයට හුරුයි. ඒකින් දුන්න අර්ථයයි සමාජයට පෙර නොයසු විරෝධයක් කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට අර්ථය මතු කරලා ධර්මය මතු කරලා ඒ තුලින් ඇතුළ සංයෝජනයක් දුරු කරන වැඩපිළිවෙලක්. සත්‍යදාන වශයෙන් මූලික වශයෙන් අපේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතපන්න වුණා. අන්න දර්ශනයකට ආවා. දැක්ක සක්කාය දිට්ඨිය දුරු වුණා. මමත්වයේ තියෙන වැරද්ද හම්බ වුණා. ඒ සංයෝජනේ දුරු වුණේ. එතකොට මේ ධර්මයේ තුලින් හම්බෙච්ච පෙර නොඇසුවිරු විග්‍රහයෙන් හම්බෙච්ච දේ තමයි සක්කාය දිට්ඨිය කියන සංයෝජනේ දුරු වීම මිසක් හම්බෙච්ච වචනේ අර්ථයේ විභාග විස්තර කරලා අපේ කෝණයෙන් තම අර්ථකථනයක් දා ගැනීම නෙමෙයි. අපේ කෝණයෙන් තව අර්ථකථනයක් දාගන්නවා කියලා කියන්නේ අපි පෙර ඇසුවිරු විග්‍රහයක් එකට දානවා. පෙර නොඇසුවිරු දහම හම්බෙන්නේ පෙර ඇසුවිරු විග්‍රහය. ඒකයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ තියෙන අසහාය හැකියාව ඒ සමාජයේ වචනම භාවිතා කරලා ඒ වචන තුලින් අදාළ කොටසක් විතරක් අදාළ තැනට කුළු ගන්නවලා ඒකෙන් අර්ථයක් මතු කරලා ධර්ම ස්වභාවය දෙනවා. එතකොට මෙන්න මෙහිම දහම් ස්වභාවය දුන්නහම සංයෝජන දුර වෙලා අන්න මාර්ගය හම්බ වෙනවා. දැන් අලගත්තු සූත්‍රයේ තියෙනවා ධර්මයේ හොඳට ඉගෙන ගත්ත කෙනා ගැන කියන්නේ. ධර්මයේ හොඳට ඉගෙනගෙන තර්ක කරනවා. අන්න හේලා දකිනවා. ආ ඔක ඔතන නෙමෙයි තියෙන්නේ. ආ මෙහෙමයි කිය කියා මේ තර්කයකට යනවා. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. එයා හරියට සර්පයාගේ නැට්ටිනුයි අල්ලගෙන තියෙන්නේ. එයාවම දෂ්ට කරනවා. අල්ලගත්ත දේ තුලින් ඔහුම දෂ්ට කරනවා. ඒ කියන්නේ ධර්මයේ උලෙමයි මේ කතා කරන්නේ. එහෙනම් ධර්මයේ කියන අල්ලගත්තේ මොකද්ද වචන ටික? ධර්මයේ තුලින් කුළු ගන්නපු අර්ථයේ ඉස්මතුල දහම් ස්වභාවය හම්බුන්නේ අර පෙර නොයසුවිලි විග්‍රහය හම්බුන්නේ Tamanට අර්ථකථනය කළ හැකි විග්‍රහයක් හම්බුණා. අන්න වාද විදා විවාද තර්ක විතර්ක මේ ධර්මයේ ඉගෙන ගත්ත කෙනාට හම්බ වෙනවා සර්පයාගේ නැට්ටෙන් අල්ලගත්තා වගේ. සංයෝජන දුර්විමක් හම්බෙන්නේ. සංයෝජනේ දුරු වෙන්නට නම් අනිවාර්යයෙන්ම බුදුරන් වහන්සේ කියපු විදිහට අපි යමු වෙන්නට ඕනේ. ඒ නිසා තමයි චුලසීනාත් සූත්‍රය තුල විග්‍රහයේදී අපට හොඳට තේරුම් ගන්න පුළුවන් ඒ සමාජ විග්‍රහයක් ඒ තියෙන්නේ. සමාජ වචන විග්‍රහයක් ඒ තියෙන්නේ. අපි එකට කොච්චර කොටුනොත් වැඩක් නැහැ. අපි කොටු වෙන්නේ අපේ ස්වකීය රාමුවට. සමාජයේ වචන කියන්නේ ස්වකීය රාමුවක්. ඒ ස්වකීය රාමුවට කොටු වෙලා ඒකේ නිර්වචනයක් දෙනවා. දැන් මම මේ දවස් ටිකේම කියපු උදාහරණයක් තියෙනවා. ඒ තමයි අපට පාත්‍රයක් පේන්න තිබ්බොත් බෞද්ධ අපට පේනවා පාත්‍රය දකිනකොටම පාත්‍රය අපිට මොන හරි විශේෂයෙන් ওই පාත්‍ර හදන්නේ තායිලන්තේ තායිලන්ත කර්මාන්තශාලාවකින් පාත්‍රයක් හදනවා. හදන්නේ ස්වාමීන් වහන්සේලාට දන්වල දෙන උපකරණේ පාත්‍රය. බෞද්ධ අපට පේනවා මේක පාත්‍රයක් දන්වල දන්න තියෙන්නේ. දන්වල දෙන ස්වාමීන් වහන්සේට මේක දන්වල දන්න තියෙන්නේ කියන හැඟීමක් නැහැ දන්වල දෙන කෘත්‍ය කරනවා. ඒක සුදු ජාතික කෙනෙකුට නැත්නම් සුදු ජාතික පුංචි දරුවෙකුට දැක්කොත් එයාට පේනවා මේක වලදක් කියලා. තව සතෙකුට සර්පයෙකුට වගේ පේනවා මේක යාගේ වාසස්ථානයක් කියලා ගියක් හැටියට. එතකොට හැබැයි එක එක්කෙනා ඒ කෝණේ ගත්ත අර්ථي හරි. සර්පයාගේ වාසස්ථාන නැත්නම් මේ සතාගේ වාසස්ථානයේ විදිහක් එයාට තියෙනවා. ඒක එයා වාසස්ථානයේ කෘත්‍යයක් කරනවා. එයා ඒක රෝජනේ ගන්නවා. සුදු ජාතික පුංචි දරුවා ඒ වළඳ පාවිච්චි කරලා එයාට වළඳක් හම්බෙන්නේ ඒකින් කෑම හදලා යා ඒ කෘත්‍ය කරගන්නවා. බෞද්ධ අපි දකිනවා මේක මේක හම්බ මේ මේ නිෂ්පාදනීය පාත්‍රයක් දාන් වල දණ්ඩ. රහත් මේ දන් වලදන කෙනා දන්නවා මේක වලදනවා කියලා දැනගන්න දෙයක් නැහැ ప్రత్యක්ෂයෙන් අත් වෙදිනවා. හැබැයි එතකොට මේ එකම දෙයක් එකම දේ තුන්දෙනෙක් ගත්ත කෝණ තුනක්. හැබැයි එකම දේ දුන්නා යම් අර්ථයකට. ඒ තමයි දඟල දීම සඳහා ගන්න පාත්‍රය. ඒක එක්කෙනෙක් දැක්ක හරියටම. ඒ අපි බෞද්ධ අපි. අනෙක්කන එයාත් එක්කේ පාත්‍රේ වයි. හැබැයි පාත් ඒ පාත්‍රේ කියන දේ දැක්කේ වළඳ හැටියට. එහෙනම් පාත්‍රේ කියන අර්ථකතනය එයාට ආවේ නැහැ. ඒ කියන්නේ ඒක නිෂ්පාදනය කිරීමේ කෘත්‍යය එයාට ආවේ නැහැ. හැබැයි එයා එකෙන් ප්‍රයෝජනයක් ගත්තා. ඒක එයාට හරියටම හරි. පොඩ්ඩක්වත් වැරදි නැහැ. ඔන්න ඔය වගේ මේ බුදුරණවහන්සේගේ ධර්මයේ වචන තියෙනවා. බුදුරණවහන්සේ ධර්මයෙන් විග්‍රහ කරා යමක්. විග්‍රහ කරන තැනදී බුදුරණවහන්සේ මේක අර්ථ ගැන්වුව යමකට. යමක් යමක් සඳහා අර්ථ ගැන්වුවා ඒ වචනේ දාලා. ඒ ඒ වචනේ අර්ථයේ විවේදනය කරලා වෙන විග්‍රහයක් නෙමෙයි දුන්නේ යම් දහම් ස්වභාවයක් ඉස්මතු කරන්න ඒකට අර්ථ ගැන්විල්ලක් කරා. ඒකට ඒ වචනේ දුන්නා. එතකොට ඒ දහම් ස්වභාවය හම්බුනේ නැත්නම් එයාට හම්බෙන්නේ. ඒක හරියට අර පාත්‍රයේ පොඩි සුදු ජාතික දරුවා දකින්න එකත් සර්පයා දකින්න එකත් වගේ. ඇයි දෙකම දැක්කේ එකම දේ. එතකොට බුදුරණවහන්සේ දුන්න දුන්න වචනේම අර්ථයකත් වෙනසක් නැහැ. හැබැයි වචනේ අර්ථය කුමක් සඳහාද වචනේ දුන්නේ කියන එක ගත්තේ නැහැ. ඒක ගත්තේ අපි අර පාත්‍රයේ මේ මේක පාත්‍රයක් කියන නිර්වචනයෙන් තමයි නිෂ්පාදනය කරේ. එතකොට අපි ගත්ත දැනගත්ත මේක දඟවල දන්නවා. අන්න අපි හරිම දේ ගත්තා. අපි බෞද්ධ අපි නිසා අපි දන්නවා මේක මොකකටද දුන්නේ කියලා. අනිත් කෙනා දන්නේ හැබැයි යාර ප්‍රයෝජනයක් තියෙනවා. අන්න ඒ වගේ බුදුරණවහන්සේ දුන්න ධර්මයේ විවිධාර්ථ තියෙනවා. විවිධ විග්‍රහ තියෙනවා. හැබැයි අපි ඒ බුදුරණවහන්සේකට කුමක් සඳහා කුමන අර්ථයක් කුළු ගන්නටද මේක දුන්නේ කියන එක ගත්තේ නැත්නම් අපට මේකේ වැටහීමකුත් වෙනවා. හැබැයි ඇතුළත සංයෝජන දුර වෙලා දහම් ස්වභාවය ඉස්මතු වෙලා සංයෝජන දුර වෙන්නේ නැහැ. නිවීම කරා මඟ යොමු වෙන්නේ. බුදු කෙනෙක් පහළ වුණ කෘත්‍ය වෙන්නේ නැහැ. ඒ කෘත්‍ය වෙන්න නම් බුදුරණවහන්සේ එතෙන්ට අර්ථ ගැන්වීම කුමක් සඳහාද කියන එක බලන්න වෙනවා. අර තායිලන්තයෙන් අර පාත්‍රයේ නිෂ්පාදනය කරන පාත්‍රයක් වළඳක් නෙමෙයි නිෂ්පාදනය කරන්නේ. සර්පේකට ගෙවක් නෙමෙයි නිෂ්පාදනය කරන්නේ. නමුත් ඒ දෙනාට තීදේ වෙනවා. නමුත් නිෂ්පාදනය කරන්නේ දන්වල දීමට පාත්‍රයක්. ඔන්න ඔය විදිහට බුදුරණවහන්සේ මේ සමාජයේ වචන භාවිතා කරලා දුන්න යම් කිසි අර්ථයක් යම් අර්ථයක් යම් දෙයකට අර්ථයක් අපි ඒ බුදුරණන් වහන්සේ දුන්න දෙයටම ගියොත් තමයි ලෝකේ ලෝකේ වචනයනේ පාවිච්චි කරේ බුදුරණන් වහන්සේ වෙන දෙයක් නෙමෙයි ලෝකේ වචනේ පාවිච්චි කරලා අන්න පහුර හදන්න උපකාරයක් කරන පහුර හදන්නේ බුදුරණන් වහන්සේ නෙමෙයි පහුර කියන්නේ බුදුරණන් වහන්සේ හදලා දෙන එකක් නෙමෙයි ඔය දුන්න වචන ටික තුල නෙමෙයි පහුර තියෙන්නේ ඔය වචන ටික දුන්නේ කුමන අර්ථයක් සීමා කරලාද? ඒ අර්ථයේ මොකද්ද අර්ථය ඉස්මතු වෙන්නේ? ඒකේ මොකද ධම්ම ස්වභාවය ඉස්මතු වෙන්නේ කියලා අපි ගන්න තැනදී අන්න අපට පහුර හම්බෙන්නේ. ඊතර වීම පිණිස ලෝකයේ වචනයක් පාවිච්චි කරලා ලෝකෝත්තර වීමට. ලෝක විග්‍රහයක් ගත්තේ. හැබැයි ලෝකෝත්තර වෙන්න. මේ ගොඩින් ගත්තේ පහුර හදන්නද? හැබැයි ඒකට වෙන්න. එතකොට ඒකට වෙන්න. ඒකට වෙනකොට ඒක අතහැරනයි ඒකටයි තේ නෑ ඒක. අන්න වගේ මෙගොඩින් විග්‍රහ කරපු මේ පැහැදිලි කිරීමේදී ඒ ගත්ත අර්ථය ඊතර වීමක් පිණිස තියෙන්න ඕනේ. කියන්නේ මේ මගේ පැත්තේ කොහොනින්ද මම කියන්නේ මෙලව ඉන්න එක්කනේ. මේ ලෝකය, ලෝකේ පැවැත්ම විද්‍යාසාගත පැවැත්ම. මෙතන විග්‍රහයට හම්බ නොවන විදිහ විග්‍රහයක් ඒ බුදුරණවහන්සේ කුළු ගන්නපු අර්ථයෙන් හම්බෙන්නට ඕනේ. අන්න එතනදී උපදින යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය උපදිනකොට මේ ලෝකේ විග්‍රහය එන්නේ නැහැ. අන්න සංයෝජන දුරු වෙන විග්‍රහයක් එනවා. දහම් ස්වභාවය ඉස්මතු වෙනවා. සංයෝජන දුරු වෙනවා. එහෙනම් බලන්න අපි මේ වචන ඉගෙන ගත්ත පමණින් වචනේ අර්ථය ඉගෙන ගත්ත පමණින් මේ ධර්මයේ හම්බෙන්නේ නැහැ. ඒකට අවශ්‍යයි කුමක්ද? ඒ අර්ථය, ඒ අර්ථයෙන් මොකද්ද බුදුරණවහන්සේ කුළු ගැන්වුවේ කියලා බලන්න වෙනවා. හරියට පාත්‍රයක් නිස්පාදනය කරේ. මුට්ටියක් නෙමෙයි නිස්පාදනය කරේ පාත්‍රයක්. අන්නේ අර්ථය බලන්න වෙනවා. ඒ අර්ථය වල යර්ථයෙන් දහම් ස්වභාව ඉස්මතු කරගන්න වෙනවා. අන්න එතනද තමයි සැබෑටම පහුර හදාගන්න පුළුවන්කමක්. ඒක පහුරක් විතරයි. එයා තමයි සර්පයාගේ නැට්ටෙන් අල්ලන්නේ නැත්තේ. කෙලින්ම ඔළුවෙන් අල්ලනවා, හරීම දෙයෙන් අල්ලනවා. නැත්තම් නැට්ටෙන් ඇල්ලුවා වෙනවා. එයාටම දෂ්ට කරනවා. හැබැයි යමක් තේරෙනවා. දැන් අර බවත් ශ්‍රමණවරුන්ට යම් සාක්ෂාත් වීමක් ආවා. යම් දෙයක් හම්බුණා. දැන් මහා සීනා සූත්‍රය ගත්තත් එහෙම අර බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ ධර්මයේ අනුව නොගිය නිසා බුදුරන් වහන්සේ හම්බුන්නේ නැහැ කියනවා. ඒ නිසා තමයි අර සුණක් කතරේම චෝදනා කරන්නේ. ධර්මයේ අනුව නොගිය නිසා. ඒතොර බුදු ගුණ කියන්නේ බුදු ගුණ හම්බෙන්නේ ධර්මයේ අනුව යන තැනදී. ඒත් හම්බෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා තේරෙන්න බුදුරන් වහන්සේ වචන ටික භාවිතා කරලා දුන්න යම් කිසි ප්‍රාමුවක් එක්ක දුන්න විග්‍රහය අර්ථය ඉස්මතු කරගෙන දහම් ස්වභාවය හම්බෙච්ච තැනදී ධර්මය අනුව යනකොට තමයි බුදුරන් වහන්සේ කවුද කියලා හම්බෙන්නේ. එතකන් හම්බෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ අර වචන ටික ඉස්මතු කරපු අන්‍ය ශ්‍රමණ බවත් ශ්‍රමණවරු විග්‍රහ කරපු දෙයක් තමයි අපටත් හම්බෙන්නේ. ඇයි අලුත් වචන ටිකක්? අපට අලුත් වචන ටිකක්. නමුත් ඒ කාලේ තිබිච්ච වචන. මෙන්න මේ විදිහේ විග්‍රහයක් අද වගේ දවසක ධම්සක්වතුන් සූත්‍රයේ ඔසේ බුදුරන් වහන්සේ පස්වක මහණුන්ට දේශනා කළා. පස්වක මහණුන්ගෙන් කොණ්ණඤ්ඤ තවුසාට පුළුවන්කම ලැබුණා බුදුරන් වහන්සේ යම් කිසි දෙයක්ද ඒ වචන තුලින් කොටු කරේ යම් කිසි දෙයක්දකින් සීමා කරේ යම් කිසි අර්ථයක්ද කුළු ගැන්නුවේ අන්නේ අර්ථය තුලින් ඒ අර්ථයේ තේරුම් අරගෙන ඒ අර්ථයෙන් මතුවෙන ධම්ම ස්වභාවයේ තේරුම් අරගෙන ඒ තුලින් පහුර ගොඩ නැගීමෙන් ආධ්‍යාත්මයේ යෝනිසෝ මනසිකාරයේ උත්පාදේ වීමෙන් සංයෝජනයක් වෙන සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම හැකියාව කොණ්ඩඤ්ඤ තවසට ඇති වුණා ධර්ම චක්‍රයේ ආපස්සට කරකවන්න බෑ. ඒක ප්‍රවර්තනය කරපු ආපස්සට කරකවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වෙලේ බුදුරන් වහන්සේට කොච්චර සතුටක් ඇති වුණාද? අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ. Taman දැකපු සත්‍ය තව කෙනෙක් දැක්කා. කොණ්ඩඤ්ඤයන් අවබෝධ කරා කොණ්ඩඤ්ඤයන් අවබෝධ කරා කියලා ත්‍රිවිධ වාක්‍යයක් බුදුරන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට බලන්න එහෙනම් මේ බුදු කෙනෙක් දහම දුන්නේ නැහැටි බුදු කෙනෙක් ධර්ම දෙන්න මන්දෝත්සහය වුණා මේ සමාජය තුල කොහොමනම් මේක දෙන්නද කියලා. නමුත් බුදු කෙනෙකුට හැකියාව ලැබුණා ඒ වචන පාදක කරගෙන යම් දෙයක් ඉස්මතු කළා මේ ධර්ම ස්වභාවය පැහැදිලි කරලා දෙන්න. ඒතර උපාදාන දැන් අපි දන්නවා කාම දිට්ඨි සීලබ්බත උපාදාන හත තුනම දුරු කරගත්තා. ශ්‍රමණවරුන්ගෙන් හිස් බවත් බ්‍රාහ්මණවරු. ඒතර කාම උපාදානය කියලා නිර්වචනයක් තියෙනවා. ඒ නිර්වචනේ Tamanට සාක්ෂාත් වුණා. හරියට අර සුදු ජාතික දරුවාට පාත්‍රයේ වළඳක් වෙලා වළඳ ඒ වළඳ කෑම හදාගෙන අනුභවත් කරා. ප්‍රත්‍යක්ෂිකුත් අත්විඳා. ඒක වළඳක්මයි යාට. ප්‍රත්‍යක්ෂ වුණා. වෙනසක් නැහැ. ඒ වගේ කාම උපාදානේ දුරු කළා. Tamanට කාම උපාදානේ කියලා හම්බෙච්ච දේ දුරු කරා. දිට්ඨි උපාදානේ කියලා හම්බෙච්ච දේ දුරු කරා. සීලබ්බත උපාදානය කියලා හම්බෙච්ච දේ දුරු කරා. නමුත් තත්ත්වවාද උපාදානය හම්බෙන්නේ නැහැ. මොකද ඒක තමන් ඒකේ නිර්වචනය තුලම තියෙනවා තමන් කියලා හම්බ වෙන එක. අන්න එතනදී පටිච්චසමුප්පාදණිය අන්න බුදුරණවහන්සේ නම කාරණියයි ඉස්මතු කරලා පෙන්නනවා. ඒ ආරණ්‍යය පාදක කරගෙන ඒ ආරණ්‍යය මුල් වෙලා අන්න අර්ථයක් විග්‍රහ කරගත්තා. එතනදී යෝනිසෝ මනසිකාරින් ප්‍රඥා උදා වීමේදී පෙර නොවැසු විග්‍රහයක් දර්ශනයක් අර වචන පාදක කරගෙන දැක්කා. හැබැයි වචන ටික නෙමෙයි වචන ටික පෙර ඇසුවිරු. දම් ඥානං උදපාදි චක්කුං උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි. එතකොට ඒ විද්‍යාව ආලෝකෙ මේවා ඉපදුණා. මේ මේකෙන් දැක්කේ පෙර ඇසුවිරු විග්‍රහයක් නෙමෙයි. වචනේ පෙර ඇසුවිරු විග්‍රහයක්. වචනයෙන් දුන්න අර්ථය හම්බෙලා අර්ථයෙන් ධාම ස්වභාවය මතුවලා ඒකෙන් ගන්න සංයෝජන දුර වෙලා මේ ප්‍රඥාවෙන් සත්‍ය දැකලා නිවීම කරයි මුණ. එහෙනම් බලන්න අද දවසේ අපි හොඳට කල්පනා කරන්න ඕනේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ පෙන්නපු ධර්මයේ කොච්චර සුන්දර දෙයක්ද. ඒ ධර්මයේ තුළ මේ පළපදියම් වෙන්නේ නැත්නම් ඒ වචන තුළ මුලින්ම අපි ධර්මය අපට හම්බෙන්නේ ධර්මය හම්බුනොත් කවුරුත් එකේ පළපදියම් වෙන්නේ නැහැ. ඒක ඊතර ඊතර වීම පිණිසමයි තියෙන්නේ. ඒක ඊතර වීම පිණිස තියෙන දෙයක් බවම හම්බ වෙනවා යාට. එතෙක් හම්බෙන්නේ. එතෙක් යාට හම්බෙන්නේ මොකද්ද? ලෝකයේ තියෙන යම් කිසි අර්ථ විග්‍රහයක් විතරයි. නිවිට්ටං නාම රූපස්මං ඉදස් සත්‍යන්ති මඤ්ඤති. නාම රූපයට හිඟගෙන ඒක ඇත්තයි කියලා ලෝක ප්‍රඥාප්තිය ඔස්සේම මනිමින් යන විග්‍රහයක් විතරයි හම්බෙන්නේ. ඒක අපිට මේ සියනාද සූත්‍ර දෙකම කතා කරනකොට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අද ඔබට චූල සියනාද සූත්‍රයත් මහා සියනාද සූත්‍රයත් පාදක කරගෙන ඔබට පුළුවන් ප්‍රශ්න අහන්න අද දවසේ මුළුල්ලේ ඉතින් ඔබට තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා තුලින් මෙතෙක් කල සීලයක් රැක්කනම් භාවනා කරානම් මේ සේරම ලෞකික සම්මා දිට්ඨිය තුල කරපුවා විතරයි පූර්ව ප්‍රතිපදාව විතරයි කරලා තියෙන්නේ කියලා දැන් මට වැටහෙනවා. ස්වාමින්වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මට පහදලා දෙන්න ස්වාමින්වහන්සේ ලෝකෝත්තර මඟ උපදවා ගැනීම සඳහා මේ මෙවන් කෙනෙකු අනුගමනය කළ යුතු ඊළඟ පියවර කුමක්ද කියලා ප්‍රායෝගිකව මට සරලව පැහැදිලි කරලා දෙන්න පුළුවන් අප්‍රමාණ පින් ස්වාමින්වහන්සේ. තෙරුවන් සරණයි මුලින්ම සීලය සමාධිය අපි දැන් සීලයෙන් අපි වැරදි දුරු කරගන්න ඕනේ නැත්නම් හොඳ දෙයකට යොමු වෙන්න බෑ සමාධිය සිහිය මුල් කරගෙන අපි වර්තමානයේකට සිහිය යොමු කරගන්නට ඕනේ. ඊළඟට කරන්න තියෙන එකම එක දෙයයි. වෙන දෙයක් කරන්න නැහැ. ඒ තමයි අපේ කෝණයට දාගන්න නැතුව අපි පඬිත වෙන්නේ නැතුව අපි නොදන්නවා කියලා දැනගෙන තථාගතයන් වහන්සේ යම් කිසි විදිහට වචන ටිකක් භාවිතා කරලා යම් ධර්මයක් ඉස්මතු කරද්දී යම් අර්ථයක් කොළු ගන්නවනේ අන්න ඒක හරියටම ඉගෙන ගන්න ඕනේ. ඒක හරියටම ඉගෙන ගන්න තැනදී බාහිරින් සද්ධර්ම ශ්‍රවණේ ඒ සද්ධර්ම ශ්‍රවණේ බාහිරින් එනකොට තමන්ගේ ලෝකයේ කෝණයෙන් මනින්න බැරි විග්‍රහයක් හම්බෙනකොට අන්න පෙර නොඇසුවිරු දහමකට යන්න ඉඩ පෙර ඇසුවිරු දහම තමයි තමන්ගේ කෝණයෙන් මනින එක තමන්ගේ කෝණයෙන් මනින්න බැරි විග්‍රහයක් කියන තැනදී පඬිතයට හම්බ වෙනවා මොකද්ද? අන්න යෝනිසෝ මනසිකාරය කියන එක. එතකොට යෝනිසෝ මනසිකාරය තමයි මුල. ඒ කියන්නේ බුදුරණවහන්සේ පෙන්නපු අර්ථ ස්වභාවය. ඒකට විතරක් කියන්න ඕනේ. අර පාත්‍රය ගැන හිතන්නේ. පාත්‍රේ සුදු ජාතික කෙනා දරුවා දකිනකොට එයාටත් හම්බ වෙන උපාදාන දුරු වෙච්ච බවක් වගේ හරියට මේක වලඳක් කියන එක ඒකේ ප්‍රයෝජන ගන්නත් පුළුවන් හරියටම හරි ඒක වෙන කිසි දෙයක් නෙවෙයි වලඳම්ම තමයි ඒක අනිත් වගේ අපටත් යමක් හම්බ වෙනවා. හැබැයි අපට හම්බ වෙන්නේ අපි පෙර ඇසුවිරු අපට අපේ කෝණයෙන් මැනපු දෙයක් නිසා. අපට ලෝකයේ දෙයකින් හම්බුනේ. අපේ ලෝකයෙන් දෙයකින් හම්බුනේ. අපි ලෝකයේ කියනකොට අපි හිතන්නේ බාහිර ලෝකෙ නෑ අපේ ලෝකෙ. අපේ ලෝකෙන් අපි මැන්නා. එහෙනම් ලෝකයෙන් මැන්නා නම් ලෝකෙන් ඊතර වෙන දහමක් හම්බෙන්නේ නෑනේ. ලෝකයෙන් මනිනකොට අපට ඊතර වෙන දහම හම්බෙන්නේ. ලෝකයේ තුල විග්‍රහය දුන්නා එතනදී අවදානින් ඕහිත සෝතෝ ධම්මං සුනාසය. අන්න එතන කියනවා වචන කිහිපයක් කියනවා. කන් යොමාගෙන අර්ථය ගන්න අදහසින් ඒකේ අර්ථය ගන්න. ඒ කියන්නේ Taman දන්න අර්ථය නෙමෙයි. එහි අර්ථය ගන්න. කියන දේ අර්ථය ගන්න. දැන් අපි හැම වෙලෙම බලන්නේ Taman දන්න. දැන් අපි ඕලෝකේ ඕන දෙයක් මනින්නේ Taman කොනින් තමයි. ඒක ස්වභාවය. අන්නේ ස්වභාවය කියන කෙනාට මේ ධර්මයට එන්න අමාරුයි. අර මූලික ලක්ෂණේ තියෙන්නට ඕනේ. ඒ තමයි කන් යොමාගෙන ධර්මය අහනකොට අපට හම්බ වෙන්න ඕනේ පළවෙනිම දේ තමයි අපේ ලෝකේ කෝණයට හම්බ නොවන විග්‍රහයක් තථාගතයන් වහන්සේ භාවිතා කරලා වචන තුලින් පෙන්නපු අර්ථය තියෙනවා කියලා. ඒ කියන්නේ පෙර නොඇසුරු විග්‍රහයක් එතන තියෙනවා කියලා. අපේ කෝණේ මනින්න බැරි විග්‍රහයක් තියෙනවා කියලා. අන්න එතකොට අපේ කෝණේ මනින්න බැරි විග්‍රහය තියෙනවා කියලා හම්බුනහම පඬිතයා මොකද කරන්නේ? පඬිතයා කරනවා ඒක විමසන්න පටන් ගන්න හොයන්න පටන් ගන්නවා ඒක. හෙවීමේ අවශ්‍යතාවය වෙනවා එයාට. කන් විමාගෙන අහනකොට. අන්න ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය උපදිනවා. යෝනිසෝ මනසිකාරය උපදිනවා කියන්නේ ගැළපුණා නෙමෙයි. ලෝකයේ තියෙන විග්‍රහයට ගැළපුණා නෙමෙයි. එතරවන මග ඉපදුනා. ලෝකයේ තියෙන පැනවීම ඉක්මවීමට මග ඉපදුනා. මේ ලෝකේ පැනවීම වල තියෙන වැරද්දක් ඇති බව හම්බ වුණා. ලෝකෝත්තරයි ලෝකයෙන් ඈතර වන දහමක් ලෝකයෙන් ඈතර වන දහමේදී ලෝකයේ ප්‍රඥප්ති ඉක්මන විග්‍රහය අන්න ආලෝකයේ ලාවට එනවා වගේ කියන අරුණ අන්න අරුණ උදා වුණා එයා දැන් ඒක ඔස්සේම යනවා ඒම දෙයක් හම්බ වුණේ නැත්තම් ඒ බුදුරණවහන්සේ පෙන්න වචනේ භාවිතා කළා අපි තාම දැක්කේ අර පාත්‍රයේ මුට්ටියක් හැටියට සුදු ජාතික දරුවා දැක්කා වගේ. නැත්තම් පාත්‍රයේ තමන්ගේ ගෘහයක් හැටියට සර්පයා දැක්කා වගේ. තාම මේක පාත්‍රයක් කියන දේ හම්බුන්නේ අන්න ඒ වගේ අපට බුදුරණවහන්සේ පෙන්න විග්‍රහයෙන් බුදුරණවහන්සේ යමකටද මේ යම් අර්ථයක් කුළු ගන්නවද මේක දුන්නේ කියන එක හම්බුන්නේ. ඒක ඒ අර්ථයේ කුළු ගැනීම සඳහා දුන්න බව හම්බුණා නම් යෝනිසෝ මනසිකාරයේ උපදිනවා. ඒ යෝනිසෝ මනසිකාරයේ ඉපදීම තුළදී ලෝකෝත්තර ස්වභාවයට යනවා තල්ලු වෙනවා. අරිෂ්ඨාංග මාර්ගයෙන් ලෝකෝත්තර මඟ ලෝකෝත්තර මගට තල්ලු වෙනවා. ලෝක ප්‍රඥප්ති ඉක්ම වුණා. පෙර ඇසු විරෝධය ඉක්ම වුණා. ඔන්න ඔය විදිහට ධර්මයේ අහන්න නැති නිසායි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ බුදුරණවහන්සේ වෙන්න ධර්මයේ ඒ විදිහට අහන්න නැති නිසායි ප්‍රශ්නේ තියෙන්නේ. සමාජයේ ස්වභාවයම අපි දන්න දේට ගැළපීමට අපි කැමති එච්චරටම සක්කාදිට්ඨිය බැසගෙන තියෙන්නේ. ලෝකයෙන් ඈතර වෙන්නට අපට ඕනෑකම තිබුණාට අපි හැම වෙලෙම තථාගත වහන්සේ තථාගතයන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයට යොමු වෙන්නේ. අපි යොමු වෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයට නෙමෙයි. තථාගතයන් වහන්සේ පෙන්නපු වචන තුලින් අපේ කෝණයට ගන්න දෙයකට අපි යොමු වෙන්නේ. තථාගතයන් වහන්සේ යම් කිසි වචන ටිකක් විග්‍රහ කරා. ඒ විග්‍රහයෙන් අපේ ලෝකෙට ගලපා ගන්න දෙයකට අපි යොමු වෙන්නේ. තථාගතයන් වහන්සේ ධර්මයට යොමු වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මයට යොමු වුණා නම් තථාගතයන් වහන්සේ ධර්මයේ තුලින් මොන අර්ථයක්ද කුළු ගැන්වුවේ කියන දේ හම්බ වෙන්නට ඕනේ. අන්න එතනදි තමයි හම්බ වෙන්නේ ඊතර වෙන මග. එහෙනම් ඒක තමයි කරන්න තියෙන එකම එක දේ. මොකද අර සියලුම දේවල් ලෝකේ තියෙන දේවල් ලෝකේ කෙනෙකුට හවු වෙන දේවල් එහෙනම් බුදු කෙනෙක් දැන් අපි හොඳට බලන්නට ඕනේ අනුමදස්සි කියන්නේ බුදු කෙනෙක් නෙමෙයි අනුමදස්සි කියන්නේ ශ්‍රාවකයෙක් එතකොට බුදු කෙනෙක් කියලා කියන්නේ මේ ලෝකේ සත්‍ය පෙන්වන ශාස්ත්‍රුන් වහන්සේ එතකොට මේ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්නපු සත්‍ය අපි අහපු නැති නිසා අපි තව කෙනෙකුගෙන් අහන්න හදන්නේ තව කෙනෙකුගෙන් අපි ගන්න හදනවා තව විග්‍රහයක්. හැබැයි අපි අපට පුළුවන් ඒ බුදුරණවහන්සේ පෙන්නපු අර්ථය මොකක් සඳහාද මේ අර්ථය පෙන්ලා තියෙන්නේ කියලා අර වැරදි ටික ඔක්කොම අයින් කර කර ගිහිල්ලා ඒ අර්ථය කරා යොමු කරගන්න. බුදුරණවහන්සේ පෙන්නපු දැන් අපට අර සුදු ජාතික දරුවට කියලා දෙන්න පුළුවන් නෑ නෑ. ඕක මුට්ටියක් නෙමෙයි. ඔක මුට්ටියක් නෙමෙයි කියලා පෙන්වන්න පුළුවන්. ටික ටික ටික ටික අන්න තථාගතයන් වහන්සේ තමන් තමන්ගේ ඒකේ තමන් කෝණේ වැරදි කියලා අයින් කර අයින් කර ඒ පාත්‍රයක් කියන බව කුළු ගන්නවන විදිහේ විග්‍රහයක් කරන්න. අන්න ඒ වගේ බුදුරණවහන්සේ යම්කිසි විදිහකද අර්ථයක් කළේ. අන්න ඒක අපට පෙන්වලා දෙන්න පුළුවන්. අපට අලුත් දෙයක් දෙන්න බෑ. අන්න ඒක තමයි මේ ධර්මයක් කතා කරනකොට සිදුවිය යුත්තේ. අලුත් දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර්ථයට ලං කරන එක. තමන්ගේ අර්ථයේ වැරද්ද පෙන්වා ගැනීම සහ බුදුරණන් වහන්සේ පෙන්නපු ධර්මයේ අර්ථයට ලං කරන එකයි ධර්මයේ කතා කිරීමේ අර්ථය. ඉතින් එහෙනම් ඒක තමයි කරන්න තියෙන එකම එක දේ. ධර්ම ශ්‍රවණයේ යොනිසුමනසිකාරය යොනිසුමනසිකාර අපට කරන්න බෑ උපදින්න ඕනේ. ධර්ම ශ්‍රවණියේ ඔහුච සෝතෝ ධම්මං සුණාති කරොත් අන්න යෝනිස මනසිකාර පුන ඊට පස්සේ කරන්න පුළුවන්. ඒක බලෙන් කෙනෙකුට උපද්දවන්න බෑ. හරියට කන් නිවාගෙන ධර්මය අහුවොත් අන්න එතනදී උපදිනවා. ඊට පස්සේ තමයි නිවන් මගට ධම්මානුදම් පටිපදා වෙන්නේ. සම්මාදිට්ඨියනේ මග. එතන සම්මාදිට්ඨියට පත්‍ය කරුණනේ කියන්නේ නිවන් මගට. දැන් අපි ධම්මානුදම් පටිපදාවක් කරාට ඒක නිවන් මගට නෙමෙයිනේ. නිවන් මාර්ගට ධම්මානුදම් පටිපදාව කරන්න බුදුරණවහන්සේ කියපු දේ අහන්නට ඕනේනේ. මොකද අනිත් කෙනෙක් මේ ධම්මානුදම් පටිපදාවක් කියලා දුන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් අර චිකලසුඤ්ඤ සූත්‍රයේ තියෙන උපාදාන දුරු කිරීම, කාම උපාදාන, දීප්ති සීලම්බත උපාදාන දුරු කිරීම, ප්‍රපංච දුරු කිරීම කියලා ඒ උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු කියලා දුන්න ඒ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු කියලා දුන්නේ නැහනේ නිවන් මාර්ගය. එතකොට ඒ දේ ධම්මානුදම් පටිපදාවකින් කරා කියලා නිවන් මාර්ගට යන්නේ නැහනේ. එහෙනම් බුදුරණවහන්සේ පෙන්නපු ධර්මය අහලානේ ධම්මානුදම් පටිපදාව. ඇති කරගන්න ඕනේ යෝනිසු මනසිකාරයෙන් නිවන් මාර්ගට යන්න. එහෙනම් බුදුරණවහන්සේගේ වැදගත්කම ඉස්සල්ලාම. ඒ කියන්නේ අපිට තාම මේ බුදු කෙනෙක් කියන කාරණාව අහුවෙන්නේ හරියටම. අර මහා සීනස්තුත් කියන වගේ ධර්මයේ අනුව නොයන නිසා බුදුරණවහන්සේ හම්බෙන්නේ. දැන් ඔබ ඔබ සීල් දෙනා මහලා ඇති බුදුරණවහන්සේගෙන් දෙවියෙක් දහනවන්නේ මනුස්සයෙක් දහනවන්නේ බ්‍රහ්මයෙක් දහනවන්නේ දැන් අපට බුදුරණවහන්සේ තාම පේන්නේ අපි බුද්ධ කියන වචනේ දාගත්තට අපිට තාම පේන්නේ බුදුරන් වහන්සේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. දෙවියන්ටතර ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. බ්‍රහ්මණයන්ටතර ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. මහා ගුණයක් තියෙන අන්නයි නිවන් දක්වන ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. බුදුරන් වහන්සේ කියන්නේ දෙවියෙකුත් නෙමෙයි, මිනිස්සෙකුත් නෙමෙයි, බ්‍රහ්මයෙකුත් නෙමෙයි කියනවා. එතකොට අනන්ත ජීන කියනවා එතකොට බලන්න එහෙනම් අපට මේ කොච්චරනම් මේ ධර්මයට කරා යන්න කොච්චර දෙයක් හිතන්න තියෙනවද? ඔන්න ඔය gati අපි ඇති කරගත්ත දවසටයි බුදු කෙනෙකුගේ ධර්මයේ අර්ථය කුළු ගැන්වෙන විදිහට ධර්මය අහන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි, ත්වන් සරණයි. සීනාද සූත්‍ර දෙකේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න තවත්. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ මේ එතන අර දිට්ටි උපාදානය කියද්දී මේ බුදුහාම සූත්‍රයක එතන හරියට කියන්නේ මේ ඒ මොකද්ද කියලා අර්ථයක් දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ මොකද මේ එතන අර ස්වාමීන් වහන්සේ එක දේශනාවක් ඉස්මතු කරා නමුත් මට ඒකට පිළිතුර ආවේ නැහැ සක්කාය දිට්ටි උපාදානය කියලා නෙමෙයි කියන්නේ කියලා ස්වාමීන් වහන්සේම කීවා එතන එතකොට දැන් එතන ඒ දිට්ටි උපාදානය කියලා කියන්නේ අර දැන් කච්චායනගත සූත්‍රෙම වගේ ගත්තොත් අර ඇත නැත කියන පැත්තෙන් හැරීමක් ගැනද කතා කරන්නේ එතන පොඩ්ඩක් ඒ දෙකේ මොකද සක්කාය දිට්ඨියකදී සංයෝජනේ අරක දෘෂ්ටිය කියද්දි ඒ දේ පොඩ්ඩක් විස්තර කරලා කියනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් ඒකෙදී අපි තව එකක් කතා කරන්න ඕනේ. දැන් කාම දිට්ඨි සීලබ්බත උපාදාන තුනම දුරු කර බවස්ත්‍රමන බ්‍රාහ්මණවරු හිටියා. එතකොට අපිට ඒකට පුංචි උදාහරණයක් ගන්න පුළුවන්. එකක් තමයි පුරුෂ ගති පඨම කෝසල සූත්‍ර තුලදී අනාත්ම බව කියන්නේ මොකක දෘෂ්ටියකටවත් නොයන ගතියක්. මම නෙවෙයි මට අයිති නෑ කියන උපාදාන කියන්නේ මේ මේ ලෝකයේ සියලු දේවල් අතහරින දෘෂ්ටියක් දුරු කිරීමක් ගැන කතා කරනවා මේ ලෝකයේ අග්‍රම දෘෂ්ටිය හැටියට. එතන ඒ කෙනාගේ කියන්නේ දැන් මේක මේ දැන් අපි බලන්නේ හැම වෙලෙම මේ අපි දෙයක් අපි ඇත්තයි කියලා දෙයක් අල්ලගෙන ඒකට හා සාපේක්ෂව බලන්න යන්නේ මේක පුජ්‍යලිකව තම තමන්ගේ හැම එකක්. එතකොට ඒ ඒ බ්‍රාහ්මණවරුන්ට තමන් තුළ දෘෂ්ටියක් නැති බව තමන්ට ප්‍රත්‍යක්ෂ වුණා. දැන් දීගණක් ගත්තොත් එහෙම දීගණකට තමන්ට දෘෂ්ටියක් නැහැ ඔක්කොම දෘෂ්ටි ප්‍රතික්ෂේප කරන බව ප්‍රත්‍යක්ෂ වුණා. තමන් තුල කාමයක් නැති බව කාමයන්ට උපාදාන නැති බව ප්‍රත්‍යක්ෂ වුණා. ඒක තමන්ගේ කෝණයට දාලයි. ඒකයි මම ඉස්සෙල්ලාම පැහැදිලි කළේ බුදුරන් වහන්සේ යම් අර්ථයක් කුළු ගන්න ධර්ම සභාවක් ඉස්මතු කරනවා. ඕක ඕක නැති වුණොත් අපි අපේ කෝණයෙන් අපට ප්‍රත්‍යක්ෂයක් අපි ලබා ගන්නවා. එතකොට එහෙනම් මේ කාම දික්ටි සීලබ්බත. දැන් සීල වෘත්ත වලට යන්නේ නැති ඒවා උපාදාන නොකර ගන්න ස්වභාවය තමයි ප්‍රත්‍යක්ෂයි. දැන් ඕකම තමයි අපට ප්‍රත්‍යක්ෂ තියෙන්නේ. හැබැයි මටමයි ප්‍රත්‍යක්ෂ සක්කාය දික්ටි කැඩෙන්නේ නේ. එතකොට මෙන්න මේ ස්වභාවයේ එක අපි අර ඒ ඒ වචනේ අර්ථය තමන්ගේ කෝණයෙන් හම්බුණා. හරියට අර සුදු ජාතික දරුවට මුට්ටියක් වගේ හම්බුණා වගේ. තමන්ගේ කෝණයෙන් හම්බුණා. අර්ථය හම්බුන්නේ. බුදුරණවහන්සේගේ අර්ථය සහ ඒ දහම් සභාවයි හම්බුන්නේ. එතකොට බුදුරණවහන්සේ මේක පෙන්නනවා යම් කිසි විග්‍රහයක්. ඒ විග්‍රහය පෙන්වනවා තව එකක් පාදක කරන ආරණ්‍යය ඉස්මතු වෙන විදිහ. අන්න අපි බලන්න ඕන කෝණේ. ආරණ්‍යය ඉස්මතු වෙන විදිහට අර්ථයක් පෙන්නනවා. ඒ අර්ථය තුළදී යම් ධම්ම ස්වභාවයක් කුළු ගැන්වෙනවා. වචන හිර වෙන්න නෙමෙයි කියන්නේ. පෙර ඇසු විරුද්ධයක විග්‍රහය කරන්න නෙමෙයි කියන්නේ. යම් අර්ථයක් දෙන්නේ තව එකක් හේතු කරගෙන ආරණ්‍යයක් ඉස්මතු කරන එක. උපාදානීය කතා කරන්නේ හැම වෙලෙම භවය හේතු කරගෙන ආරණ්‍යයක් ඉස්මතු කරන්නේ. ඔක හොඳට විග්‍රහ කරගන්න පුළුවන් දේ තමයි සබ්බාසව සූත්‍රය. සබ්බාසූත්‍ර විග්‍රහයේදී දර්ශනින් ප්‍රහාණය කරනවා කියන ආශ්‍රවය කතා කරන තැනදී අර ආත්මීය දල අනාත්මය හඳුන ගන්නවා අනාත්මීය දල ආත්මය හඳුන ගන්නවා මෙන්න මේ විදිහට විග්‍රහ කරනවා දෘෂ්ටි කියලා. ඒ ඔක්කොම දෘෂ්ටි. එතකොට මේක දෘෂ්ටි ජාලාවක්, දෘෂ්ටි කාන්තාරයක් කියලා බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. ඒතකොට එතන එතන දෘෂ්ටියක් විග්‍රහ කරනවා. ආත්මය ඉඳලා අනාත්මය හඳුනගන්නවා අනාත්මය ඉඳලා ආත්මය හඳුනගන්නවා ආත්ම වනාත්මය මං විඳිනවා තව එකක් කියනවා ඒ තමයි පින කරලා සුගතිය යනවා, පව කරලා දුගතිය යනවා, මේ කල්යාණකාරී කල්යාණ සැප විඳිනවා, පව කරාම දුක්. ඒ ඒකත් දෘෂ්ටියක් කියනවා. එතකොට ඒ ඒකට අදාළ විඳනවනවා. එතකොට මේ ඔක්කොම ඒ කියන්නේ ලෝක පැනවීම එක මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට මම පාදක කරගත්ත දෘෂ්ටි අර්ථ විග්‍රහයක් දෙනවා. ඒක ඉතින් අර අනාත්මය ඉඳලා ආත්මය හඳුනා ගන්නවා කියන්නේ. ආත්මෙ ඉඳලා අනාත්ම මෙතන ආත්මයක් නැහැ කියලා හඳුනා ගන්න. මේ ඔක්කොම දෘෂ්ටි. එතකොට අන්න බුදුරණවහන්සේ අර්ථ ගන්නවපු දෘෂ්ටිය පිළිබඳ විග්‍රහයක් තියෙනවා. ඒක විග්‍රහ කළා තමයි දර්ශනීය ආශ්‍ර ප්‍රහාණිනවා කියලා ආර්ය සත්‍ය විග්‍රහ කරලා පෙන්වන්නේ. එතකොට අපි අන්න ඒකත් එක්ක යන්නේ නම් මොකද්ද මේ දෘෂ්ටිය ගැන බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ කියලා. එතන කච්චනකොච්ච සූත්‍රය පැහැදිලි කරනකොට අත්‍යතන්ත නත්‍යසන්ත. එතකොට එතනදී යන්න සක්කායදිට්ඨිය සක්කායදිට්ඨිය දුරු වීම කියන විග්‍රහය හම්බ වෙනවා. සක්කායදිට්ඨිය දුරු වීම කියන විග්‍රහයේදී මේ මම කියන පාද පාදකයත් එක්ක ඒ කාරණා හම්බ වෙනවා. ඒතකොට දෘෂ්ටියකට බැඳිලා යන ගතිය. දෘෂ්ටියකට බැඳිලා යන ගතිය. ඔන්න ඔය කාරණා ඒක එල්බ ගන්න ගතිය. ඔන්න ඔක ටික ටික අර දැන් අපි ගත්තා මූලපරයය සූත්‍රය. මූලපරයය සූත්‍රේ මඤ්ඤණාව තියෙනවා. ලෝකේ පැනවීම තියෙනවා. පැනවීම තිබ්බට ඒක ඒ ඒ ඒ ඒක ඒකමයි කියලා ගැනීම නෑ. ඒ ඒ මාමඤ්ඤී බවක් තියෙනසේ කියට. ඒක ඒකමයි කියලා ගැනීම නෑ. කියන්නේ එතන තියෙන බලන කෝණය. සෝතාපන්න නැත්නම් සේකයාගේ සේකයා දකින කෝණෙකුත් පුත්‍රජනයා දකින කෝණෙකුත් රහතන් වහන්සේ දකින කෝණ තුනක් මේ තියෙන්නේ. දැක්ම කෝණ තුනක්. එතකොට පුත්‍රජන ඉඳලා දකින කෝණය අරය දකින කෝණේ තේරුම් ගන්න බෑ කවදාවත් සේකයා දකින කෝණේ. මොකද සේකය වෙන වෙන අලුත් දෙයක් දිනු කරගත්තේ නැහැ. දකින කෝණ වෙනස් වුණා. අන්න දර්ශනය වෙනස් වුණා. දකින විදිය. ඒකට කියනවා ලෝකේ දකින ලෝකේ හම්බෙන්නේ සේකයද සංකත භවෙ. පුතඥයට හම්බෙන සංකත භවෙ නෙමෙයි ඇති භවෙ. සාස්වත තියෙන දෙයක් නැති කිරීම. ධාතු ස්වභාවය ලෝකේ තියෙනවා. අපි ඒකට උපාදාන කරගන්නේ ඒක තමයි අනිසමඩ බ්‍රහ්මණයට කියන්නේ. පටවිද ආපෝ තේජෝ වායෝ ධාතු තියෙනවා අපි ඒකට උපාදාන කරගන්න. මේ පැත්තේ ධාතු තියෙනවා අපි ඒකට උපාදාන කරගන්න. මේ ධාතු ඇතින් දකින්න. අන්න තියෙන දෙයක්. ඒ තියෙන සාස්වතයකට හැම වෙලෙම යනවා. සාස්වතයෙන් උච්චේතර යනවා. එතකොට මේ විදිහට බෙදලා බෙදලා ධාතු හැටියට ඕන විදිහට සුද්දාෂ්ටකයට ඕන ක්‍රමයකට බෙදලා බෙදලා බෙදලා සියුම් කරලා තියෙන දෙයකට යනවා. සාස්වත එකට යනවා. පොඩ්ඩක් හරි තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්ද යෑම තමයි මේ ලෝකයේ ඔක්කොටම තියෙන්නේ. ඒ ලෝකයාගේ දර්ශනය මොන විග්‍රහයක් කතා කරන්න ගියත් හටගත්ත පැවතුන නැති වුණා. බුදුරණවහන්සේ එහෙම කියන්නේ. බුදුරණවහන්සේ සංකතයේ ලක්ෂණ කියන්නේ උපාදෝ වයෝ තිතසඤ්ඤ දත්තම් කියලා කියන්නේ. ඔන්න ඒ කෝණයෙන් කියන්නේ ඒක අපි දකින කෝණය නෙමෙයි. ඒක සේකයා දකින කෝණය. ලෝකයේ පිළිබඳ සීකය දකින්න ඕනේ. අපට මේ ලෝකේ හම්බෙන්නේ පැවතුනා, හටගත්ත, පැවතුනා නැති වුණා තමයි අපට හම්බෙන්නේ ලෝකේ. ඇයි අපට මේක සාස්වත බවක් හම්බෙලා, මැද තිබෙන බවක් හම්බෙලා. අපට තියෙන බවක් හම්බෙනවා ලෝකේ. අන්න දකින්න කෝණ දෙකක්. සීකයාගේ සහ පුතඥයාගේ දකින්න කෝණ දෙකක් තියෙනවා. එතකොට ඒ කෝණේ අපිට බලෙන් ඇති කරගන්න බෑ. සංකතේ ලක්ෂණ අපිට දර්ශනයක් කරගන්න බෑ දැන්. ඒක සේකත්වයට ආවහම සේකත්වය කියලා ලෝකේදී දකින්න හැටි. සේකත්වයට රාගය තියෙනවා සේක කෙනාට. සෝතාපන්න කෙනා රාගී භුක්ති විඳිනවා. දේශයෙන් යුක්ත කටයුතු කරනවා. හැබැයි ලෝකේ දකින්න න්‍යායයක් තියෙනවා. ලෝක ලෝක කියලා කියන ලෝකේ දකින්න හැක් වෙනම හැක් තියෙනවා. ලෝකේ දකින්න කෝණයක් තියෙනවා යාගේ. ඒකයි වෙනස තියෙන්නේ. එතකන් එතකන් තියෙන කෝණේ තමයි ඇත සහ නැත. සිවුම් කර කර ඇත කියන පැත්තට යනවා. ඊළඟට අනිත් පැත්තේ නැත කියන පැත්තට යනවා. ඒක ඔස්සේ සමාජීය වචන භාවිතා කරලා ප්‍රපංච උපාදාන ඒ ඔක්කොම කතා කරන්න පුළුවන්. හැබැයි අර බුදුරණවහන්සේ යම්කිසි පෙර නොවැසවිලි විග්‍රහයක් දෙනවාද? අන්න ඒක හම්බෙන්නේ නැහැ. එතකොට නම් මේ දෘෂ්ටිය පිළිබඳව මේ සම්භාෂණ සූත්‍ර විග්‍රහය තොලින් තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් බුදුරණවහන්සේ කුළු ගන්නන අර්ථය, ඒ අර්ථයෙන් ඉස්මතු වෙන ධර්මය, ඒ ධර්මයේ ඉස්මතු වීමෙන් ආධ්‍යාත්මයේ දුර වෙන සංයෝජනය ඔන්න ඔය ටික ඒ ටිකෙන් හම්බෙන්නට ඕන. එහෙනම් ওই සාකච්ඡාව තුළදී අපට හමු විය යුත්තේ වෙන කිසි දෙයක් නෙමෙයි. ඒක හොඳට අපි නිතර නිතර මතක තියාගන්න ඕනේ. ධර්මයේ ඉගෙන ගනිද්දී ධර්ම සාකච්ඡාවේදී හමු විය යුතු එකම කාරණාව විය යුත්තේ තමන් නම් වූ ලෝකයට මම නම් වූ ලෝකයට ලෝකයට ගැළපීමේ විග්‍රහයක් නෙමෙයි. මම නම් වූ ලෝකයට මම ලෝකේනේ මේකට ගැළපෙන විග්‍රහයක් නම් ලෝකේ හරියට ධර්මය හම්බුණා නම් හම්බ වෙන්නට ඕන නැත්නම් මම නම් වූ ලෝකේ වැරදි බව හම්බ වෙන විදිහේ ලෝකෝත්තර විග්‍රහයක්. අන්න ධර්මයේ හම්බ වෙන විග්‍රහය. අන්න පෙරණ වැසුවිරු විග්‍රහය. පෙර ඇසුවිරු විග්‍රහයට මට ගැළපෙනවා. ලස්සනට ගැළපෙනවා. ඇයි? මම ලෝකේ. මම ලෝකේ නම් මට ගැළපුණා. මට තේරු විදිහට ගැළපුණා. සාස්වතයට යනවා. ඇත බවට යනවා. ප්‍රඥාපතියට යනවා. අදිවචනයට යනවා. නිරුක්තියට යනවා. ඔක්කොටම යනවා. අදිවචන නිරුක්ති ප්‍රඥප්ති ඔක්කොම ඉක්මවන මේ ලෝකයේ ස්වභාවය ඔක්කොම නික්මන් ප්‍රතිපදාවකට යොමු වෙන්නේ සංයෝජනේ කැඩෙන්නේ සංයෝජන ඇතුලෙන් කැඩෙන්න ඕනේ අන්න ඇතුලෙන් කරන ප්‍රධාන සංයෝජනේ සක්කායදිට්ඨිය දුර වෙන එක එහෙනම් අපි ඒ ඉගෙන ගන්න විග්‍රහ හැම එකදෙම ඒ ගැන කල්පනා කරන්න එනවා එහෙමනොත් තමයි අපට නිවන් මාර්ගක් අල්ලගන්න පුළුවන් වෙන්නේ මේකේ තියෙන එකම ප්‍රශ්නේ තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ අඩුවක් නැහැ මූලික බුද්ධ වචන අඩුවක් නැහැ. විවිධාකාරයේ වශයෙන් ඊට පස්සේ තේරෙන්නේ නැති නිසා ප්‍රතිරූපක මත උනා. ප්‍රතිරූපක තුලින් ලෝකයට තේරෙන විග්‍රහ ඉස්මතු උනා. මොකද ඒවා වැරදිනේ ඒවා හරි. පුංචි අර සුදු ජාතක පුංචි දරුවා මුට්ටියක උජාගෙන කෑවා. ඒක වැරදි නෑ. ඒක හරි. හැබැයි ඒක මුට්ටියක් නෙවෙයිනේ. ඒක පාත්‍රයක්. හැබැයි යාට එයාට හම්බුනේ මුට්ටියක්. මුට්ටියෙන් උජාගෙන කෑවක් සම්පූර්ණ කෘත්‍ය වුණා. කිසි වැරද්දක් නෑ. ඒ විදිහට බුදුරණවහන්සේ ඉස්මතු කර යම්කට දෙයක හම්බෙන්නේ නැතුව ඒ තුලින් යම්කිසි පරියායක් හම්බුණා. ඒක අපේ කෝණ ලස්සනට ගැලපෙන අපේ ප්‍රත්‍යක්ෂකුත් තියෙනවා. හැබැයි නිවන් මග නෑ ශ්‍රමණවරුනේ. ඒ ඔක්කොම අතීතයේ බව ශ්‍රමණවරුන් වගේ විග්‍රහයක්. හැබැයි ඒක වැරදි නෑ ඒක හරි. ඒකෙන් කෘත්‍යකුත් වෙනවා. යම් කිසි වැඩකුත් සිද්ධ වෙනවා. එහෙනම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ තියෙන්නේ මූලික බුද්ධ වචනේ අපි ඒ විදිහට අධ්‍යයනය කරන්න යන්නේ නේ අපි හැම වෙලේම කැමති අපේ කෝණේ යම් කිසි විග්‍රහයක් අපිට ගලපගෙන ඒ වැඩේ විතරක් කරගන්න අපි කැමතියි. ආධ්‍යාත්මී සංයෝජන දුරු වීමකට අපි කැමති නෑ. විශේෂ නිර්දේශයක් නිරවුල් වෙලා ප්‍රහෙලිකාටික ලියනවට කැමති. ඉතින් ඒ නිසා අන්නර සියුම් විග්‍රහය අපි හරියට ධර්මයේ ඉගෙන ගන්න නැතිකම වැරද්ද තියෙන්නේ අපි. වැරද්ද තියෙන්නේ අපි. අපි මේ බුද්ධ වචනේ ඒ විදිහට අධ්‍යයනය කරන්නේ. ඕනම කෙනෙක් කැමැත තියෙනවා අලුත් විග්‍රහයක්. ඒ කියන්නේ ඒ ඒකේ අර්ථය තමා තුළ අර්ථ ඒ කියන්නේ අර ලෝකෝත්තර මාර්ගයේ ඉස්මතු නොවි ලෝකේ ප්‍රඥප්ති පෙර ඇසුවිරු ප්‍රඥප්තිය පෙරම දාගෙන ඒක ඒක තේරුණා කියලා යන්න කැමැත්තක් තියෙනවා. ආධ්‍යාත්මික සංයෝජනය දුර වෙන කැමැත්තක් නැහැ. එහෙනම් බලන්න ප්‍රශ්නේ තියෙන්නේ අපි බුදුරණවහන්සේ කියපු දේ ඒ විදිහට බලන්නේ නැති එක. ඒ නිසා අතීතේ ඉඳලම 2563කට එහා ඉඳලම 2563කට එහා ඉඳලම බුදුරජාණන් වහන්සේ ඉද්දි ප්‍රතිරූපකාවා බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය ආනි සූත්‍රය ඒ කාලෙදනම ඉතින් ඒ කාලෙදනම ආවනේ ඇයි ඒක වැරදි නෑ ලෝකයට ගැලපෙනවා බුදුරණන් වහන්සේ වෙන්න පාර දෙන්නේ නෑ ඒකයි වෙන්නේ නැත්තේ. ආ මට පුංචි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා 2563ක් කියන්නේ බුදුන් වහන්සේ පිරිනවම් පාලා. තව එකට අවුරුදු 45ක් එකතු වෙන්නට ඕනේ. ධම්මසොප්පවතුන් සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කළා. හොඳයි එහෙනම් තිරුවන් සරණයි. සමාවෙන් සමාවෙන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් ලෝක මට්ටමේදී මම ඉන්නා මට්ටම තමා පාත්‍රයේ තියෙනවා ඒ බව දැනගන්න මම ඉන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ ඇහැ තියෙනවා රූපේ තියෙනවා කියන දුස්තිය තුල තමා ඉන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ යෝනිසෝ මානසිකාර්ය යොමු කළ යුත්තේ අජත්ත බහිද්ද කියන දෙක නූපදින මට්ටම දක්වා නේද ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේට තව තුට්ටක් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් අප්‍රමාණ පිං. චිරුවන් සරණයි මම උපමාවක් කියේ උපමාව තේරුම් ගන්නන්නේ මේ ඇහැ දිනව පාත්‍ර දිනව කතන්දරයක් නෙමෙයි ඒතර පැහැදිලි කරේ එතන මේ උදාහරණයක් පෙන්වුවේ මේ පටිසමුප්පාදයක් විග්‍රහ කරේ නෑ එතන ආයතන ක්‍රියාකාරීත්වයක් විග්‍රහ කරේ නෑ එතන මේ අපි ගන්න කෝණේ වැරද්දක් පෙන්වන්න මේ පැහැදිලි කරේ තාත්තරිකට දැකීම තමයි හරියතන. වැරද්දක් නෑ. ඒක ඒ උපමාවක් පැහැදිලි කරේ මේ හරි දේ හම්බෙන්නේ නෑ කියලා. මේ ඇහෙන් බලන පටිසමුප්පාද ක්‍රියාවක් පැහැදිලි කරේ නෑ. එතන මේ උපමාව පැහැදිලි කරේ යම් අර්ථයක් කියන්නේ. කියන්නේ ඒ මේ දෙන දේ අර්ථය හරියට ගන්නෑ කියන එක කියන්නේ. නැතුව පටිසමුප්පාදේ පැහැදිලි කරේ නෑ. අන්න ඒ වගේ තමයි බුදුරන් වහන්සේගේ ධර්මයේ බලනකොටත් ඒ යම් යම් අර්ථයකට මේ ධර්මෙ දෙන්නේ ඒක ගන්න දක්ෂ නෑ. යම් අර්ථයකට දහම් කාරණාව දෙන්නේ ඒක ගන්න දක්ෂ නෑ. එකයි තියෙන ප්‍රශ්නේ. උදාහරණයක් දුන්නාම මේ උදාහරණයෙන් කුළු ගන්න අර්ථය ගන්න දක්ෂ නැහැ. ඒකයි බුදුරණවහන්සේ යම් දැන් හැමෝටම දෙන්නේ නැත්තේ ඒකනේ. අර ආත්පත සූත්‍රය පැහැදිලි කරනවා අනාත්ම බව කියන්නේ. මොකද අනාත්ම බව වැඩක් නැහැ යාට. තේරෙන්නේ නැහැ. එයා දෘෂ්ටියකට යනවා. ඉතින් ඒ නිසා එතන හිම එකක් නෙමෙයි පැහැදිලි කරේ. එතන පැහැදිලි කරේ මේ යම් වෙන අර්ථයක් ඉස්මතු කරන්න. පටිච්චසමුප්පාදය පැහැදිලි කරේ නෑ. ආයතන ක්‍රියාවක් පැහැදිලි කරේ නෑ. අසරූප විඥාන ක්‍රියාවක් පැහැදිලි කරේ නෑ. එතන පැහැදිලි කරේ මේ ගන්න ක්‍රමයේ වැරදි කියලා පෙන්වන්නේ. එතකොට එතන අපි අසරූප විඥාන ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ ඒක වෙනම විග්‍රහයක්. ඒක ඒක ඒක අපට වෙන අලුතෙන් විග්‍රහයක් කරන්න බෑ. ඒක සම්පූර්ණයෙන් පැනීම විග්‍රහය. ඒක ඒ පටිසම්පාද විග්‍රහයට ඒක තේරුම් ගන්න ඕනේ. මෙතන මම පැහැදිලි කරේ වෙනම විග්‍රහයක් ඔය විග්‍රහයකට නෙමෙයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අර පර මේ වාද තියෙන ඒගොල්ලන් දැන් මේ අර උපාදාන වලින් තුනක් දුරු කරා කියලා හිතාගෙන හිටියනේ නමුත් අත්වාද උපාදානය දුරු කරේ නෑනේ ඒකනේ වෙනස කියලා බුදුරජාණන් වහන්සේ එතන පෙන්වලා දුන්නේ දැන් ඒක සමහර විට ඒ ඒ කාලේ මේ මේ ඒක දේශනා කරේ බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන් නොදැන හිටිය නිසා එහෙම හිතාගෙන එහෙම අර තුන විතරක් ගැන මේ වෙලා විමුක්ත වෙලා කියලා හිතුවද දැන් මොකද දැන් අද කාලේ අපි ඒක අහලා තියෙනවනේ එහෙම එකකුත් තියෙනවා කියලා ඒක නිසා රැවටිලත් අත්වාද උපාදානක් නැහැ කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවනේ එහෙම එකක් එතන ඒ කියන්නේ කියලා පැහැදිලි කරන දෙරුවන් සරණයි. දෙරුවන් සරණයි. ඒ ප්‍රශ්නේ ඇත්තටම වැදගත් යහපු එකත් අපිත් ඒක පොඩ්ඩක් කල්පනා කරන්න මොකද ඒක අත්වාද කියන එක එකක් තමයි ඒ ශ්‍රමණවරු ප්‍රත්‍යක්ෂයෙන් කතා කරන්නේ ප්‍රත්‍යක්ෂයේ ඇත්ත දැන් අපි වගේ බොරුවට නෙමෙයි ඇත්තටම කතා කරන්නේ. ඇත්තරම් ප්‍රත්‍යක්ෂය කතා කරනවා. එතකොට මේ ප්‍රත්‍යක්ෂයක දැන් අපිටම අත්වාද උපාදානයට ගිය මේක සාක්ෂාත් වීමක්නේ. සාක්ෂාත් වීමදී අපි ගත්තොත් ditthිගත ලෝක මේ පුරුෂගත පඨම කෝසල සූත්‍රවල අනාත්ම බව හම්බෙන කෙනාට ඒ සාක්ෂාත් වීමේදී එයාට අලුත් විග්‍රහයක් අවශ්‍යයි Tamanට සාක්ෂාත් වෙලා තියෙනවා මම කියලා දෙයක් නැහැ කියලා. හැබැයි දැන් අත්වාද උපාදානයි මම කියලා කියන්නේ මම කියලා දෙයක් නැහැ කියලා මට හම්බුණා කියන එකයි මම කියන උපාදානයේ මේ ඒක ඒක බුදුරණවහන්සේ පටිච්චසමුප්පන්න බවත් එක කුළු ගන්න දුන්නානේ. ඔන්න ඔය විග්‍රහය හම්බ වෙන්නේ නැහැ. මම කියලා දෙයක් නැහැ කියලා කතා කරයි. නමුත් මේ පටිච්චසමුප්පාද න්‍යාය හම්බෙන්නේ. ඒකට ඒක තමයි ධර්මය දැන් අපි හිතමු දැන් අපි කියනවා සමහරලාවට මෙතන ධාතු ටිකක් තියෙන්නේ පිටත් ධාතු ටිකක් මෙතනත් ධාතු ටිකක් ස්කන්ධ ක්‍රියාකාරීත්වයක් මෙතන මම කියලා දෙයක් නැහැ. දැන් අපි ඔය කාරණාවන් අපි දාගන්නේ ගොඩක් වෙලාවට. හැබැයි ඉතින් අපි අපි අපට අවංක වෙන්නේ අපි අපට අවංක නොවේ අපි හිතන හිතනවා මේ එතන මම නැති ධාතු තියෙනවා කියලා. ඉතින් අපට හිතෙන්නේ මේ මම මේ මේ ධාතු මැන්නේ කවුද කියන එක. ධාතු කියන ප්‍රඥාප්තිය, නිරුක්තිය, අදිවචනේ, පැනවීම ඒක නිරුක්තිය, අදිවචනයක්, පැනවීමක්, ලෝක විග්‍රහයක්, ලෝකයේ තුල දෙයක්. ඒ පැනවීම ඒක මේ වෙන මොකක්වත් පැනවෙන්නේ නෑනේ. පැනවේ මම. මෙන්න මේ අවංක භාවයට එන්න කැමති නෑ. පැනවේ මම. වෙන කවුරුත් පැනෙන්නේ නෑ. මටනේ හම්බුනේ. මමයි පැනෙන්නේ. ඔන්න ඔය විග්‍රහය තේරුම් ගන්න අමාරුයි. එතකොට එහෙනම් බුදුරණවහන්සේ යම්කිසි දෙයක් මොකද ඒකයි මම අර පටන් ගන්නකොටම කිව්වේ යම්කිසි වචන ටිකක් යම්කිසි දෙයක අර්ථයක් කොළු ගන්නලා දුන්නා. සමහරවිට ඒ වචනේම සම්පූර්ණ නොතියෙන්න ඇති. නමුත් දැන් මම කියලා දෙයක් නැහැ කියන එක අනාත්මයි කියන එක ආත්ම නැහැ කියන කාරණාව කතා කරා. නමුත් ඔය විග්‍රහය ඔය විදිහට කතා කරන්න නැතුව ඇති. නමුත් ওই වචන දෙක සංකලනයක් ඔය කියන ওই වචන දෙක වෙනින් වශයෙන් කතා කරන්නේ නැති මොකද එහෙම විග්‍රහ හම්බ වෙනවා. නමුත් ඔය ඔය අත්වාද උපාදාන කියන විග්‍රහය බුදුරණවහන්සේ මේ මේ දෙකේ යම් අර්ථයක් කුළු ගන්නවා නම් ඔන්න ඔය විග්‍රහයට නැතිව ඇති. නමුත් කාම උපාදානය, ditthi සීලබ්බත කියන දේත් එක්ක ඒ වචන දෙකේ අර්ථ එකට කැටලා තියෙන්නේ නැති. ඔය ඔය බුදුරණවහන්සේ පෙන්නපු ඒ කුළු ගන්න පාර්ථය එන්නේ නැතිව ඇති. එතකොට ඒ අපි බලන්නට ඕන එතකොට දැන් ඔය චුල සීනා සූත්‍රයේ වැදගත්ම කටයුතු කාරණාව තමයි මේ වචනයක කොටු වෙච්ච දේ තුලින් බුදුරන් වහන්සේ යම් අර්ථයක් ඉස්මතු කළා නුවණකට යන්න. අපි වචනේ කොටු වීමෙන් වාචික අර්ථය ගත්ත කියලා ඒ දේ සාක්ෂාත් නොවෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. දැන් ඇත්තටම අපි වගේ අපි දැන් ඒ කාලේ ශ්‍රමණවරු ඒ බවත් ශ්‍රමණවරු මුලා මුලා වුණාට තමන් තමන්ට අවංක වෙලා තියෙනවා. මුලා වෙලා හිටියට තමන් තමන්ට අවංක වෙලා තියෙනවා. දැන් අපිට තුල තියෙන ප්‍රශ්නේ තමයි අපි මුලත් වෙලා තමන් තමන්ට අවංකත් නැහැ. ඒ නිසා අපි කතා කරනවා අත්වාද පාදානේ නැහැ කියලා. ධර්මයේ දැන් මේ ධර්මය ඇහෙනවනේ මේ ධර්මය ඇහෙද්දී මේ ධර්මයේ විග්‍රහයට යන්නේ නැහැ. අත්වාද පාදාන්නේ නැහැ කියලා ඔන්න අපි අපිට තේරුම් ගන්න යනවා. හැබැයි ඒ කාලේ ශ්‍රමණවරුන්ට ඒ කාලේ ශ්‍රමණවරු අවංකව ගියේ අවංකව කිය ඒ කියන්නේ බුදුරණවහන්සේ අලරකාර මුද්දකරම් පුත් වගේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න යන්න ඇති. ඇයි අවංකව ගිය ප්‍රතිපදාවක් තිබ්බේ? අවංකයි නිහතමානී ඉවස මේ ඊළඟට ප්‍රඥාවත් ඒ ඔක්කොම තිබ්බා. අන්න එයාට ධර්මය කියන්න පුළුවන්. ඒ ශ්‍රමණවරුන්ට හරියට ගේ කට්ටියන් බුදු කෙනෙකුට පෙන්වලා දෙන්න පුළුවන්. දැන් ඊළඟට අපි තව කතාවක් අද කියවෙන එකක් තියෙනවා බුදුවරු හිටියනම් අපට හරි දේ කියයි කියලා. අපට හරි දේ කියන්න බෑ බුදුවරු හිටියා කියලා. ඉන්දිය ධර්ම ටික බලලා කියයි කියනවා. ඉතින් එහෙනම් බුදුරණවහන්සේ ඒ කාලේට ඔක්කොගේ මින්දි ධර්ම ටික බලලා කියන්නේ. අර පවුනි සුණක්හත්ත මහාන වෙලාම නිරේ ගියානේ. ඊළඟට කොසල් රජුරුව කොච්චර උපස්ථාන කරාද? ඊළඟට කී දෙනෙක් හිටියාද? ඊළඟ ඉන්දි ධර්ම බලලා බුදුරණවහන්සේ කියන්නේ බෑ. බුදුරණවහන්සේ ඉන්දිය ධර්ම බලලා කියන්නේ ඒ ඉන්ද්‍රිය දියුණු වෙච්ච කෙනාට. අපි අද ගොඩක් වෙලාවට කතා වෙනවා මේකත් අපි හරියට තේරුම් ගන්න නැතුව අපට හරි දේ බුදුරණවහන්සේ හිටියනම් දෙයිලු. දැන් මේ කියලා තියෙන අර්ථයක් තියෙනවා. මේක හරියට තේරුම් ගන්න නැතුව අපි හිතනවා අපට අදාළ දේ හරිම දේ බුදුරණවහන්සේ දෙයි කියනවා. කොච්චරනම් අපි අපිටුලින් මාන්නයක් ඇති කරගන්න කැමතිද? කොච්චරනම් අපි මාන්නෙතුලින් ඉදෙමෙන්න කැමතිද? මේකෙන්වත් අපි ගන්න නැතුව අපි ඒ ඒතනෙත් Tamanට ලකුණ දා ගන්න හදනවා. එතනෙනුත් චෝදනාවක් කරනවා මේ ධර්මයේ වැඩක් නැහැ. මේ ධර්මයේ අර්ථවත් නැහැ. කියලා අපි එතනුත් ධර්මයට චෝදනාවක් කරලා. අපි අපි කෙරමු වෙලා අපට පුළුවන් වෙලා බුදුරණවහන්සේ දුන්න හිතන හරියට කියයි කියලා. බුදුරණවහන්සේට හරියට කියන අදාළ කෙනාට. අපිට මේ කොච්චර දෙයක් තියෙනවද? මේක අපට යම් හරි තේරුම් ගැනීමක් ගන්න බැරි කොට බුදුරණවහන්සේ නම පහළ වුණා කියලා අපිට කොහේ කියලා දෙන්නද? අච්චර අර ඉගෙන ගත්තාට සත්‍යක අවබෝධ කරගන්නේ නැහැ නේ මේ කොච්චර වාද කරත්. ඊළඟට ඔය කී දෙනෙක් ඉන්නවද? කෝ ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන්නට ඕනේ. කොච්චර දැන් දෙව්දත් කියන්නේ කොහොම ඉඳද්ද? 이르දි ලබන්න බණ කියන්න ශ්‍රාවක පිරිසක් ඇති කරගන්න සිලුට කළා. ඉතින් බුදුරණවහන්සේට තිබ්බනේ දෙව්දත් ඉන්ද්‍රිය ධර්ම බලලා බණ කියන්නේ. අපි වගේ දෙව්දත් කියන්නේ. අසත්පුරුෂකම ගොඩනැගුවා ඊට පස්සේනේ. කොච්චර දයක් තිබුණාද හැකියාව? එතකොට මේ අපි හැම වෙලෙම බලන දෙයක් තමයි සක්කාදිට්ඨිය වඩා ගන්න, වීරිය අඩු කර ගන්න. ඒ කියන්නේ වීරිය අයින් වෙලා සක්කාදිට්ඨිය වඩාගෙන සංයෝජනේ පවත්වන්නට කොහෙන් හරි අපි ලකුණක් දා ගන්න හදනවා සක්කාදිට්ඨිය වර්ධනය කරන හසර යන්න. ධර්මයට එන්න කැමති නැහැ. ඉතින් මේ මේක තමයි මේ ලෝකයේ ස්වභාවය. ඒතර බුදුරණවහන්සේ යන්න මේ මේ අර්ථය ඉස්මතු කරා. අර්ථයක් ඉස්මතු කරා. දැන් මම එතනින් පැහැදිලි කරන්න හැදුවේ ඒ කාලේ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට තිබුණ අවංකකම. අවංකවම කතා කරේ. මු බොරුවෙන් කතා කරපු කට්ටිය හිටියා නැත්තේ නෑ. දැන් අවංකව කතා කරන ලෞකික සම්මාදිට්ඨියත් එක්ක ඒ අයට තමයි බුදුන් වහන්සේ බවස්ත්‍රමනවරු කියන්නේ. උතුම්මයි කියලා කියන්නේ. ඒතකොට ඒ අය අවංකව කතා කරා. අවංකවම අත්වාද උපාදාන කියන විග්‍රහයක් නෑ. යා තමන් දන්න, ඒ කියන්නේ තමන් දන්න දෘෂ්ටියක් එක්ක කතා කරගෙන ගියා. තමන්ට සාක්ෂාත් වෙච්ච දේ. තමන්ට සාක්ෂාත්. ඉතින් අර වගේ එකක් සාක්ෂාත් වෙච්ච බව අත්විඳීමක් නෑ. සාක්ෂාත් වෙච්ච බව අත්විඳීමක් නෑ. ආත්මකතාවක් අතහැරින්නේ නැති අර පුරුෂගත සහ පඨම කෝසල සූත්‍රවල තියෙන විග්‍රහයත් එක්ක මම නෑ කියලා ගන්න ඇති. එතකොට මම නෑ කියලා ගත්තේ අර ආත්මීය දල අනාත්මය හඳුන ගැනීම. එතකොට එහෙම දෙයක් ගන්න ඇති. නමුත් අත්වාද උපාදාන කියන නිර්වචනය ඔන්න ඔය විග්‍රහයක් දෙන්න බැරි වෙන්න ඇති. ඇයි ඇත්තට මේ විග්‍රහයකින් ලැබිච්ච දේ දැන් අපි තුමු කාමෝපාදාන විතර දුර වෙච්ච ශ්‍රමණ බ්‍රාහ්මණය රහත් කියලා හිතන්නේ. ඒ තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තයි කාරණාව. දැන් උද්දකරාම පුත්ත ආලාරකාරාම අරහත් කියලා හිතුවා. ඊට වඩා පහත් සමාධියක්නේ ඉහළ සමාධියක් උද්දකරාම පුත්තට තිබ්බා. ආලාරකාරමත් ඉතින් රහත් කියලා. උද්දකරාමත් ඉතින් රහත් කියලා. එතකොට පහත් කෙනත් ඊට වඩා අඩු සමාධිය තිබ්බගෙනත් රහත් බවට හිතාගත්තා. නදී ගයා උරුවෙල කාස්සවල හිතාගත්තා. Tamanට ප්‍රත්‍යක්ෂයක් එක්ක. එතකොට කාමෝපාදානි දුර වෙච්ච කෙනාට කාමෝපාදාන දුර වෙච්ච බව ප්‍රත්‍යක්ෂය හම්බුණා. එයා රහත් කියලා හිතාගත්තා. තව එහාට යනකොට ඊට එහා තව දේවල් වලට දිට්ඨි සීලබ්බත කියලා. එයාලා තරහත් කියලා හිතාගත්තා. ආයි රහත් වුණාට පස්සේ එතනින් එහා කරන්න දෙයක් නෑනේ. කම්පාදාන දුරුකෙන් කියනවාට අරහත්ය ප්‍රත්‍යක්ෂයි කියලා හම්බුනහම එතනින් එහා කරන්න දෙයක් නෑනේ. ඉතින් එයා අරහත්ය තුල ඉන්නවා. අනිත් කෙනා කතා කරලා වැඩක් නෑ ඒක. එයාට ඒක ප්‍රත්‍යක්ෂයි දැන් අරහත්ය. ඊළඟට කාම දිට්ඨි දෙකම දුරු කරපු කෙනාට දැන් ප්‍රත්‍යක්ෂ යනවත්. අය අය තව කෙනෙක් කියන දේ කතා කරන්න දෙයක් නෑ. අලුත් දෙයක් අලුත් දෙයකට යන්න දෙයක් නෑ. අලුත් දෙයකට යන්න නම් බුදු කෙනෙක් වෙන්න විග්‍රහයකට යන්න වෙනවා. එතකන් යන්න දෙයක් නෑ. කාමදිට්ඨි සීලබ්බත තුන මුදුරු කරපගෙනාට අන්න ප්‍රත්‍යක්ෂ රහත්ති. අය අලුත් දෙයක් කරන්න දෙයක් නැහැ. එහෙනම් එතනින් එහා විග්‍රහයක් කරපගෙනකට යන්න වෙනවා. එහෙනම් එතනින් එහා විග්‍රහයක් හොයාගන්න බැරි වෙන්නේ ඇති. දැන් නේව සංඥා නව සංඥායතෙන් විතර නියන්න පුළුවන්කම ලැබුණේ. එතනින් එහා කොමත් ලෝකේ විග්‍රහයක් නෙවෙයි. එහෙනම් තමන්ගේ අත්විඳින ස්වභාවයකදී යම් යම්කිසි සාක්ෂාත් වීමක් එක යන විග්‍රහයක් තමයි තියෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ කතා කරනවා එතෙන්ද එහා තියෙන විග්‍රහය. ඉතින් ඒ ඒ අවංක ගතිය ඉන්න කෙනාට ඒක කතා කරන්න පුළුවන්. අද තියෙන දේ තමයි අද ඇත්තටම මේ ධර්මයේ තුලින් තේරුම් ගන්න පුළුවන් අපිට තුල අත්වාදීනේ සක්කාය දිට්ඨිය උපරිමයට බහලා තියෙන්නේ කියලා. නමුත් අපි අවංක වෙන්නේ අපට. ඒ ධර්මයේ නිවැරදි කියලා ගන්නෙ නෑ අපි. ඒ ධර්මයේ හරිය කියලා ගන්නෙ නෑ අපි. අපි හැම වෙලෙම අපට සක්කාදිට්ඨි වර්ධනය කරන අනේ මම දැන් මේ පටවියා පොතේජ වායු ස්කන්ධ ටිකක් තියෙන, මෙතන ධාතු ටිකක් තියෙන, මෙතන සුද්දාස්තික ටිකක් තියෙන, රූප කලාප ටිකක් තියෙන, මේවා ටිකක් තියෙන, මේ ජන චෛතසික පරම්පරාවක් ක්‍රියාත්මක වෙන්නේ කියලා මෙතන සත්‍යයේ පුජ්‍යලයක් නැහැ කියලා හරි සතුරුයි සක්කාදිට්ඨිය වර්ධනය කරගෙන ආත්මයක් නැහැ සක්කාදිට්ඨියක් නැහැ කියලා හිතාගන්න. එච්චරට කැමතියි. ඒ පොඩ්ඩක් හරි මේ ධර්මයට ඇවිදලා මේක මතු කරගන්න හදනකොට අන්න අවංක වෙන්නේ. අන්න මොකද වෙන්නේ අර මේ මේ අලගත්තුම සූත්‍ර කිව්වා වගේ ධර්මයේ හොඳුවට විග්‍රහ වශයෙන් දන්න කෙනා අර නැට්ටෙන් අල්ලගත්තා වගේ ඇතුළේ සංයෝජන දුරු වෙන්නේ නැතුව ಗುಣධර්ම වැඩෙන්නේ නැතුව වෙන විග්‍රහය වගේ. අන්න දෂ්ට කරගන්නවා Tamanටම දෂ්ට වෙනවා. ඇයි මේ විග්‍රහ ඔක්කොම ටික දන්නවා? දැනගත්තට දන්නේ Tamanගේ කෝණේ. එහෙනම් ඉතින් ඒ ඒ ඒ කාලේ හිටපු ඒ බවස්කමනවරුන්ගේ තියෙන අවංකකමක් නැතිකම නිසා මේ මොකද අවංකම ඇති වෙන්න දෙපෑ මේ ධර්මයේ හරියට අහද්දී ප්‍රතිරූප දෙයකට යන්නත් මූලික බුද්ධ වචනයත් එක්ක මේ අපි ඇත්තටම අපට සංයෝජන දුරු වෙන්නනේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ නැත්නම් මේ විභාගයක් ලියලා මේ ප්‍රහෙලිකාවල හැගන්න නෙමෙයිනේ අපි ප්‍රහෙලිකාවල හැගන්න තව විග්‍රහයකට ගියට කමන්නේ මේ ලෝකයෙන් ඈතර වන ධර්මයේ ලෝකෝත්තර මඟ ඉස්මතු වෙන විග්‍රහයක් වෙනට ඕනේ යෝනිසමනසිකාරයක් එක නිවන් මඟ ඕක එන්නේ නැහැ ඕක ඇති කරගන්න තුවර ප්‍රහෙලිකාවල හැගන්න තව එකකට යනවා ගිහිල්ලා අන්න හරිය කියලා හිතා ගන්නවා. ඒ නිසා ඔන්න අපි අපටම අවංක නැතුව අපි දෘෂ්ටියකට රිංගගෙන ඉන්නවා. ඉතින් ඕක තමයි තියෙන එකම ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා අර බුදුරණවහන්සේ වෙන්න පුමි ධර්මීය අර්ථයේ ඉස්මතු වෙන විදිහ විග්‍රහයකට යන්නට ඕනේ. ඉතින් අර සමනක් බ්‍රාහ්මණවරුන්ට එතනින් එහා විග්‍රහයකට අත්වාද උපාදාන කියන විග්‍රහය ඒ බුදුරණවහන්සේ ඒ <coughs> වචන දෙක කැටි කළා යම් අර්ථයක් කුළු ගන්නවද? එවැනි එකක් සමාජය තුළ ඉස්මතු වෙන්න නැතුව ඇති අද සමාජ අපටේ වචනේ තියෙන නිසා වචනේනේ අවංක බවට නෙමෙයි වචනයත් එක්ක අපි පැහැදිලි කිරීමක් විතර කරගන්නවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් ඒ තුල සිංහනා සූත්‍රයේ කියවදී මට හිතුනේ මේක මගේ අදහසක් විතරයි දැන් එතන ඒ මේ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ සාක්ෂාත් වීමක් නේ කියන්නේ. දැන් එතකොට ඒගොල්ලන්ට කියන්නේ දැන් දෘෂ්ටිය නැති ස්වභාවයක් සාක්ෂාත් වුණා. එතන කාමෙන් නැති ස්වභාවයක් සාක්ෂාත් වුණා. මේ අපිට දැන් මට හිතෙන හැටියට අපිට තියෙන මේ සාක්ෂාත් වුණා කියන එකයි මේ හිතනවා කියන එකේ වෙනස තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තමයි මට නම් හිතෙන්නේ. කියන්නේ දැන් දෘෂ්ටිය නැති දැන් මේ දැන් දැන් දෘෂ්ටියක් නැහැ කියලා හිතුවා කියන එක ඉතින් ඒක හිතුනේ මට කියලා හිතා ගන්න. ඒගොල්ලෝ ඩෝන් තරම් පුළුවන්කමක් තියෙනනේ ඒගොල්ලෝ අපිට වඩා කියන්නේ මේ බුද්ධියෙන් වැඩිනේ. ඉතින් එහෙම දෙයක් නෙමෙයි ඒගොල්ලෝ ඇත්තම සාක්ෂාතිම වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මම මේ ලෝකේ උදාහරණකින් කිව්ව දැන් අකින්චායතනය කියද්දී කිසිවක් නැහැ කියන එකනේ. දැන් අපි කිසිවක් නැහැ කියලා හිතුවා කියලා අපිට අකින්චායතනෙට එන්නේ නැහනේ. ඒතකොට අකින්චායතනය කියන්නේ කිසිවක් නැති ස්වභාවයේ සාක්ෂාත් වීම. ඒතකොට අපි කිසිවක් නැහැ කියන එක හිතුවා කියලා එහෙම වෙන්නේ එහෙම ස්වභාවය නෙමෙයි මේක හිතිල්ලක් විතරනේ. ඒතකොට අර ගොල්ලන්ට ඇත්තටම එතන සාක්ෂාත් වීමක් තියෙන ඒකින්ද තමයි එතන මේ වැරද්දක් හොයාගන්න බැරි වෙන්නේ නැත්නේ ස්වාමීන් වහන්සේ නැතුව මේ අර හිතන හිතිල්ලක් විතරක් නැති එක හිතුවේ මම කියලා හිතා ගන්න පුළුවන්කමක් තියෙනවනේ දරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අනේ ඇත්තට මේ හිතපු ක්‍රමය හරි. මොකද හේතුව ඒ සමනවරුන්ගේ අවංකකම. ඒ කියන්නේ ඇත්තටම අවංක විමුක්තියක් වෙන අය නිකන් පුහුමාන්නයක් නෙමෙයිනේ. ඒ නිසා අවංකවම ඒ කියන්නේ අවංකවම සාක්ෂාත් වීමක් තියෙනවා. තමන්ට අවම කර සුදු ජාතික පුංචි දරුවා මුට්ටියෙන් දාන බත් බත් වේල කෑම කියලා කෑවා. ඇත්ත ඒක. කිසිවරුවක් නෑ. ඒක මුට්ටියම්මයි යාට. අන්න ඒ වගේ ඇත්තටම සාක්ෂාත් වීමක් තියෙනවා. එතකොට එයාට වෙන එතනින් එහා ක්ෂිතියක් නැහැ. එයාට ඒ මොකද්ද මේ උපා කාම උපාදාන දරුණේ මොකද්ද කියන එක සාක්ෂාත් වුණා. දැන් කොහොමත් සංකල්පම ඒක කොහොමත් අපට තේරෙන එකනේ සංකල්පමීය රාගය කියන එක කාමයේ කියන්නේ. එතකොට කොහොමත් ඒක ඇත්තටම දුර වෙනවනේ. බොරුවටත් නෙමෙයි ඇත්තටම දුර වෙනවා. සංකල්පමීය රාගය කියන එක. එතකොට කොහොමත් ඉතින් ඔය කාම උපාදානය කියන කාරණාව මේකට උපාදාන වෙන කියන්නේ තවත් මේ වචනේත් අල්ලගෙන තවත් කතා කරනවා. මොකද උපාදාන කියන වචනේ අර්ථයක් තියෙනවනේ. එතකොට ඒකත් අල්ලන කතා කරන්න පුළුවන් නේ. එතකොට නම් ඒක ඇත්තක්. එයාට සාක්ෂාත් වුණා. දැන් ඒ දැන් අපි අර උදාහරණ ගත්තා වගේ අකින් සංඥායතන. ඉතින් ඒක කිසිවක් නැහැ කියන එක නෙමෙයි. කිසිවක් නැති බව සාක්ෂාත් වෙන්න ඕනේ. දැන් ක්‍රමානුකූලව ඔක හොඳටම යන විග්‍රහය තමයි මේ ලෝකේ අපි හැම වෙලෙම මේ දැන් සාමාන්‍ය සරලව අපි කතා කරොත් අපි විදර්ශනා කරනවා කියලා යන පරයයත් එක්ක අපිට දැන් හැම වෙලෙම හම්බ වෙන දේ තමයි ඇහැට පේන කනට ඇහෙන මෙන්න මේවා මේවා ඔස්සේ අපි ඉස්සල්ලාම අපි මේවා බෙදා බැලීමෙන් අපට ඉස්සල්ලාම හම්බ වෙන දේ කාමයන් දුරු වෙන එක. අපි මෙතෙන්ට කාමයන් දුරු වෙන සමාධියක් ආවම අපි කාමයන් දුරු වෙන බවක් එන්නේ නැතුව අපි පටන් ගත්ත දේ බෙදා බලලා වෙන් කරන නිසා අපි විදර්ශනාවෙන් මගපල් ලැබුවා කියලා හිතනවා. හැබැයි හම්බුනේ කාමයන් දුරු වෙච්ච එක. කාම සංකල්පයක් නැති වෙන එකක් හම්බුනේ. අපි හිතා ගන්න එතන මගපල් ලැබුවා කියලා. ඊළඟට ඒකත් වයින් කළා මේක මනසින් කරන දෙයක්. ඇත්ත මනසින් තමයි කරන්නේ. ලෝකේ පටවීමත් බලන්නේ මනසින්. එක ලෝකේ මට්ටමින්. එතකොට ලෝකේ මට්ටමින් මේක පටවි අපි මනසින් බලන්නේ කියලා පටවි අයින් කරාට පස්සේ රූපේ අයින් වෙලා අරූපේ හම්බ වෙනවා. අරූපේ හම්බ වෙනවා ඔන්න Tamanට. එතකොට අපර හැබැයි අපි විදර්ශනාවක් කියලා අපට හම් වෙන්නේ. හැබැයි අයින් උනේ ලෝකේ මට්ටමක් අයින් උනේ. අයින් වෙලා අරූපී මට්ටමක් හම් වුණා. ලෝකේම රූපී මට්ටම අයින් වෙලා අරූපී මට්ටමක් හම් වුණා. අභවාදයක් ඇති වුණා. සමාධියක හිත පිහිටියා. විදර්ශනාවක් කියලා අපි ගත්තා අන්න ඒකයි වැරද්ද තියෙන්නේ. ඒක තමයි මානසික දෙයකින් අපි අල්ලගත්තා. අන්න මානසික දේ රූප නැති බව අරූපේ හම්බුණා. ලෝකේට අරූපේ හම්බුණා. බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ ලෝකෝත්තර මහරගිය පටිච්චසමුප්පාද විග්‍රහයක්නේ. මේ ලෝක විග්‍රහය. ලෝක විග්‍රහයේදී රූපයේ ඉක්මන අරූපේ හම්බුණා. ආකාශය අනන්තයි. ඒ විදිහට යනකොට මේ දැනගත මේ රූපේ ස්වභාවය වැරද්ද මනසින් සිදුවෙන ක්‍රියාවක් කියලා මේ මනස අල්ලගෙන විඥානීය කියන එක අල්ලගෙන ඊළඟට ඒකත් එක්ක ලබන මේ හිස් බව අවකාශය ආකාශය අනන්තයි කියන එක අර රූපේ ඔක්කොම වැරද්දක් කියන එක හම්බුනහම ආකාශය අනන්තයි කියන ප්‍රත්‍යක්ෂයක් Tamanට ඇති වුනහම ඒක විදර්ශනාවක් කියලා හම්බ වෙනවා. හැබැයි විදර්ශනාවක් නෙමෙයි. ඒක මේ ලෝකයේ ඉක්මවපු තවත් විග්‍රහයක් විතරයි. ඊළඟට ඒකත් එහා ගිය පස්සේ මේක දැනගත්තේ මේ මේ විදිහට රූපයේ ඉක්මවල ලැබුව මේ ශාන්ත භාවය හම්බුනේ විඥාණයටනේ විඥාණය අනන්තයි. මෙන්න මේ ප්‍රත්‍යක්ෂය එනවා. ඊළඟට ක්‍රමානුකූල විඥාන අනන්තයි කියන බවක් ඒකත් වටහා ගන්න යනකොට මෙතන ඇත්තටම කිසිවක් නැහෙනේ. අන්න කිසිවක් නැතුව ප්‍රත්‍යක්ෂ වෙන ප්‍රත්‍යක්ෂය. මෙන්න මේ ප්‍රත්‍යක්ෂ නැත්නම් අපි මේ සංකල්පයක් වශයෙන් ගන්න එකක් නෙමෙයි ඒ කාලේ ශ්‍රමණවරු විමුක්තියක් වගේ ශ්‍රමණවරුන්ට තිබුණේ. එතකොට දැන් අපි ඇත්තටම අපි දෘෂ්ටියක් නැහැ දෘෂ්ටියක් නැහැ උපාදාන නැහැ උපාදාන නැහැ කාම උපාදාන නැති කරන්න පුළුවන් බලෙන් කාම උපාදානේ ඇත්තටම කාම සංකල්ප මීරාගේ ඕන හිතන ක්‍රමයකට මොකද සංකල්ප මීරාගේ එන්නේ නැහනේ හිතන ක්‍රමයකට හැබැයි ඉතින් අපිට ගොඩාක් ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සංකල්ප මේ රාගය කියන්නේ අපි රාගය ප්‍රතිතරණ කතා කරන්නේ හැබැයි කාමයේ කියන එක තියෙනවා රාගය කියන එක අපි අයින් කරනවා හැබැයි දෘෂ්ටි ද්වේෂය තියෙනවා සංකල්පය අයින් කරනවා. තව කෙනෙක් මේකට වැරදි විදිහට කතා කරොත් ඉතින් අන්න අරත් එක්ක ගැටෙනවා. ඒත් සාක්ෂාත් වෙලා නැහැ. මේ කාමයේ දුර්විම කාම උපාදානයේ දුර්විම කියන එකේ සාක්ෂාත් වෙලා නැහැ. අර රාගයෙන් ඇදලා යන එක විතරයි නැතිලා තියෙන්නේ. ද්වේෂයෙන් ගැටෙන එක තියෙනවා. ඒ කියන්නේ කොහෙන් හරි වැරද්දක් තියෙනවා. නමුත් ඒ වැරද්ද හම්බෙන්නේ නැහැ. වැරද්ද හම්බෙන්නේ නැතුව අපි රැවටලා ඉන්නවා. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව. හොඳයි තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ඔය මහා සීහනාර සූත්‍රයෙන් අපිට මේ කියන්නේ අපිට ගන්න පුළුවන් මේ ජීවිතේට ගන්න පුළුවන් දෙයක් කියලා මට හිතුනේ කියනකොට දැන් අපි හරියටම මේ ධර්ම මාර්ගයට අපිට තේරෙනකන් නොයෙකුත් ඔය දැන් එකේ නොයෙකුත් ප්‍රතිරූපක වලට හරි වෙනත් දේවල් වලට යනකොට නිතරම අපි ඒ බුදුජානන්සේගේ දසබල ඥානයි ඒ විශේෂ ඥාන අතරයි ගැන ඒක නැවත සීකරොත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ ඒ ඥාන මත පිටලානේ ඒ දේශනා කරලා තියෙන්නේ කියන එක ගැන අපේ පිළිගැනීම නැත්තම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් ගොඩක් වෙලාවට වෙනත් දේවල් වලට යන එක අඩුවීමක් වෙනව නේද එතන ඒක අපිට ඒ විදිහට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නේද කියලා හිතන ස්වාමීන් වහන්සේ ඒක මේ ගැන පොඩ්ඩක් කියන්න තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඒක නම් සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒක තමයි ප්‍රධානම දේ. දසබල ඥාන තථාගත තථාගත බල විසරද ඥාන ඔන්න ඔය ටික ගැන මුලින් හිතුවනම් මුලින්ම තේරුම් ගන්න ඒකේ අර්ථය මොකද්ද මේ ඉස්මතු කරලා තියෙන්නේ තථාගත බලයන් කියන්නේ විසරද ඥාන කියන්නේ ඕක හරියට තේරුණා නම් ඒක නා යන්නේ නෑ වෙන අර්ථයකට. දැන් විසරද ඥානෙ හතරවෙනි සරද ඥානෙ තියෙනවනේ කිසි අඩුවකින් මේක කියලා නෑ. මේක මේ ශ්‍රමණ ඵල මේක තියෙනවා කියලා අනිවාර්යෙන් පැහැදිලි කරලා තියෙනවනේ. එතකොට තථාගත බල ටිකයි විසරද ඥාන ටිකයි තුල තියෙන වටිනාකම අපි තේරුම් ගත්තා නේ. ඒකේ ඇත්ත බව අපි ඒක සත්‍යයි කියලා තේරුම් ගත්තා නම් ඇත්තරම සත්‍යයි කියලා තේරුම් ගත්තා නම් එයා සද්ධර්ම ප්‍රතිරූප අලුත් විග්‍රහයකට යන්නේ නෑ. මොකද එයා දන්නවා ශාස්ත්‍රඥ වහන්සේ බුදුරන් වහන්සේ කියලා. ශ්‍රාවකේ බුදුරු නෙමෙයි. ශ්‍රාවකේ බුදුරු නෙමෙයි. ශ්‍රාවකයන්ට කරන්න පුළුවන් අපි කත්තෝ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වගේ උත්තම ශ්‍රාවකයන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන් බුදුරන් වහන්සේ පෙන්නපු අර්ථය මොකද්ද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න පුළුවන්. කියන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු අර්ථය ලං කරන්න. නැතු අලුත් විග්‍රහයක් නෙමෙයි. අලුත් අර්ථකථනයක් නෙමෙයි. දැන් ඒකට හොඳම උදාහරණ සච්චේබංග සූත්‍රය. බුදුරණවහන්සේ පෙන්නනවානේ සාරිපුත්ත කියලා කියන්නේ මේ දරුවන් හදන අම්මා වගේ. ඒ වගේ මුගලාන කියන්නේ දරුවන් වදන අම්මා වගේ. මේ වදන අම්මා සාරිපුත්ත සාරස් හදන අම්මා මුගලාන සාරණස් වගේ කියනවා. එහෙම කියලා මේ ධර්මයේ විස්තර වශයෙන් මම සත්‍ය විභංග කරලා පෙන්නනවා කියලා විස්තර කරනවා. ඒකේ එක වචනයක් තිබෙන බුදුරණවහන්සේ කියපු දේට විරුද්ධව වෙනස් ඒවා. දැන් අපට අපට හිතෙනවා නේ විභංග කරලා පෙන්වන්න ආයි අලුත් දෙයක් මොකටද බුදුරණන් වහන්සේ කියපු දේ නෝයි කියලා තියෙන්නේ. සත්‍ය විභංග සූත්‍රය. ඒ දෙකමයි තියෙන්නේ. ඉතින් අය ඒක ඒ ටික කියන්න ඕනේ අලුත් ටිකක් කිව්වනම් හරිය විභංග කරලා. මොකද ඒ ටිකම කියන්නේ ඒ ටික අපි දන්නවනේ. බලන්න ශ්‍රාවකයාගේ ලක්ෂණේ මේ සත්‍ය විභංග කරලා විභංග කරලා පෙන්වන්නේ බුදුරණන් වහන්සේ කියපු ටිකමයි. ඇයි මේ ශ්‍රාවකයා කියලා ශ්‍රාවකයා කියලා කියන්නේ ශ්‍රාවක කියන්නේ ශාස්ත්‍රූගේ අතවැසියා. ඒ කියන්නේ ශාස්ත්‍රෝගේ අර්ථය දෙන කෙනා. ශාස්ත්‍රෝගේ විග්‍රහය කළ දෙන කෙනා. ශ්‍රාවකය කියන්නේ. ඒක ශ්‍රාවකයාගේ මතයක් නෙවෙයි. ශ්‍රාවකයා ශාස්ත්‍රෝගේ අදහස විදලා වින් කරලා පෙන්නනවා ශ්‍රාවකයා ශාස්ත්‍රෝගේ අදහසම. අලුත් දෙයක් නෑ. ඔන්න ඕක නැතිකම නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මේ ධර්මයට එන්න බැරිකම තියෙන්නේ. ශ්‍රමණවරුන්ගෙන් හිස් බව වෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේ පෙන්නපු අර්ථයට යන්න බැරි කිව්වා. ශාස්ත්‍රුන් වහන්සේ පෙන්නපු අර්ථයට යනවා නම් සිදුවන්නේ ප්‍රහෙලි කාලේ හෙන එක නෙමෙයි සිදුවන්නේ සංයෝජන දුර වෙන එක. ඒකයි බලෙන් කරන්න දෙයක් නැහැ. අර වාසියතරම සූත්‍ර තියෙන්නේ අර වේවල් නැව දිරලා යනවා කියන සංයෝජන ටික දුර වෙනවා කියලා මේ අන්න ඒ වගේ සංයෝජන දුර වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ අදහසට ගියාම සිදුවේ යුත්තේ ඒක. ඒක සිදු වෙන්නේ නැත්නම් එතන සංයෝජන දුරවීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි බලන්නට ඕනේ කල්පනා කරලා දැන් ඔය පස්වග මහණුන් පැහැදිලි කරපු අවබෝධ කරගත ධර්මයේ විග්‍රහ කරලා පෙන්නපු ධර්මයේ පස්වග මහණුන්ට පෙරණැසුවිරු විග්‍රහය පෙරණැසුවිරු අවබෝධය පෙරණැසුවිරු අවබෝධයක් උළු ගන්නලා පෙන්නවා. දහම දැක්කා. දහම දැක්ක ඒතකොට ඒ බලන්න මේ විග්‍රහවල තියෙන ලස්සන අපට අලුතින් දෙයක් ඇතුල් කරන්න දෙයක් නැහැ මේ ධර්මයට. මුල මැද අංක පිරිසිදුයි. මේක මේ කොච්චර මෝඩියෙකුට උනත් දකින්න පුළුවන් උපරිම ටික දීලා තියෙනවා. ඒක සතිපට්ඨාන සූත්‍රයෙන් හොඳට තේරුම් ගන්න පුළුවන්. කොපමණ මෝඩයෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. ඒ කියන්නේ නිවන් දැකීම සඳහා යොමු වීමේ හැකියාව අවමය තියෙන කෙනාටත් දුන්නා. නිවන් දැකීමේ හැකියාව තුළ යම්කිසි අවම මට්ටමක කෙනෙක් ඉන්නවනම් ඒ අවම මට්ටම කෙනාට අදාළ විග්‍රහය හතිපට්ඨාන තුළ තියෙනවා. ආයේ ආයේ ආයේ අලුත් විග්‍රහය බෙදන්න දෙයක් නැහැ. ඔක්කොම දුන්නා. ඒකයි ඒකනයම් වික්කේ මග්ගෝ සත්‍යනාම සුද්ධිය කියලා විග්‍රහ කළ පෙන්නේ. අවම මට්ටමේ ඉන්න කෙනාටත් ඒ විග්‍රහය දාලයි. අලුත් විග්‍රහ අවශ්‍ය නැහැ. අනික් කෙනාට බෑ හැබැයි. අපි දන්නවනේ අර අඟුත්තුනේ කටිකනේ පවච තියෙන්නේ ලෙඩ තුන් දෙනා ගැන. කොච්චර බෙහෙත් ගත්තත් අඩු වෙන්නේ නැති ලෙඩෙක් ඉන්නවනේ. ඒ වගේ ධර්මයේ කොච්චර හෙවත් අවබෝධ වෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. දැන් අර පෙස්සට පෙස්ස ධර්මීය කතා කරගෙන ඉඳලා නැගිලා යනවා. ඉතින් පෙස්ස එතන තව පොඩ්ඩක් කරගෙන සෝතපන්න වෙනවා. ඉතින් බුදුරණවහන්සේට එහෙනම් කියන්න තිබ්බනේ ඔතන පොඩ්ඩක් ඉන්න මොනවා හරි ඉර්ධියකින් නවත්තලා ඉතුරු ටික කියලා දෙන්න තිබ්බනේ සෝතපන්න කර වෙනකම්. එහෙම එකක් නැහැ. ඒ අවස්ථාවේ ඒ විදිහට යා හිටියොත් අන්න අවබෝධ කරගන්නවා. නැත්තම් නෑ. එහෙනම් මේ අවශ්‍ය ස්වභාවය ගොඩනගෙන්නට ඕනේ. ඒ හැකියාව ගොඩනගෙන්නට ඕනේ. ඕක අපි හිතුවනම් වැරද්ද අපේමයි. අඩුව අපේමයි. මෙන්න මෙතෙන් අපි තේරුම් ගත්තනම් මුලින්ම ඔන්න ශ්‍රද්ධාව තව තවත් ඉස්මතු වෙන එක. එතනත් පහරක් වදින Tamanටමනේ. පටන් ගද්දිම අපි Tamanට පහරක් දාගෙන පටන් ගත්තනම් අඩුව අපේ, වැරද්ද අපේ, තේරෙන්නේ නැති අපට අපේ අපේ නොදන්නාකම මෙන්න මේකම අරගෙන ධර්මයට ගියා නම් ඇත්තත් ඒක බොරුවක් නෙමෙයි. ඇත්තම ඒක. අන්න එහෙම ගියා නම් බුදුරණවහන්සේට ප්‍රමුඛ ස්ථානය දීලා මේ එතන අර ශ්‍රද්ධාව පාදක කරගෙන එයාට පොඩ්ඩක් හරි ඉස්සරහටවත් අඩුම අඩුම ඊළඟ ජීවිතයකදී හරිවත් ධර්මය හම්බෙන්න අවස්ථාවක් ලැබෙයි. එහෙම නොවුනොත් ඉතින් තමන් බුදු වගේ වෙලානේ. කියන්නේ Tamanට සේරෙනවා වගේ වෙලානේ. Tamanට දැන් Taman මේක අවබෝධ කරගත්තා වගේ වෙලානේ. එහෙම කෙනාට ඉතින් බෑ. ඒ නිසා ඇත්තටම උතාගත බල සහ විසරද ඥාන හරියට තේරුම් ගන්න යනවනම් එයා ඒ ධර්මයටම යොමු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අර බුදුහාමුදුරන් අහන ඔබ කවුද කියලා අහුවම අර දෙවියෙක් නෙමේ මාරෙක් නෙමේ බ්‍රහ්මෙක් නෙමේ කියලා කියනවනේ කර ඉස්සර අපි බුද්ධාගම පොතේ තිබ්බ මන්න මතකද? ඒතර මම ඒ දවස්වල හිටන් ඇත්තටම හිතන් හිටියේ එතන අර කියනවා ඇත්තේ මේ අර ලෝකේ ශ්‍රේෂ්ඨම කෙනෙක් කියන අර්ථයෙන් කියන නමුත් අර පස්සේ අර අනුරාධ සූත්‍රයේ යමක සූත්‍රය වගේ ඒවා වලින් අහද්දී තමයි අර මේ හිතෙන්නේ අර ඒ මේ ඇත්තම ස්වභාවය කියන රහතන් වහන්සේ අර පණවන්න බෑ කියන ස්වභාවය තමයි එතන ඉදිරිපත් කරලා තියෙන්නේ නැතුව මේ මේ අර ශ්‍රේෂ්ඨත්වයකට ඉදිරිපත් කරනට වඩා ඒ ඇත්ත ස්වභාවය තමයි එතන ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. එහෙම නේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක ඇත්ත. ඒ කියන්නේ බුදුරණවහන්සේ ඉදිරිපත් කරේ සත්‍යය. ඒ කියන්නේ අපි යථාව චතාකාරී බුදුරණවහන්සේට කියන්නේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ කවදාවත් මේ කියන්නේ ඒ කියන්නේ බොරුවක් නැත්නම් පුහු ආටෝපයක් ඉදිරිපත් කරන්නේ. ලෝකේ ශ්‍රේෂ්ඨ කෙනෙක් තමයි. නමුත් එතන ඉස්මතු කරලා පෙන්වන්නේ මේ. දැන් ලෝකශේෂ්ඨ කෙනෙක් කියවනා ඉතින් කියන්න පුළුවන් නේ. දෙවියන්ට, මාරයන්ට, මනුස් දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මිනිසුන් කියන අයගේ ඔක්කොගේම උඩින් ඉන්න කෙනා කියන්න පුළුවන්. එහෙම කිව්වේ නෑනේ. ඒ එක්කෙනෙක්වත් නෙමෙයි කිව්වා. එතකොට මේ පැනවීම ඔක්කොම ඉක්මවලා. ඊළඟට අපි බුදු කියනකොට තවත් හැකියාවක් තියෙනවා. සම්බුදු කියනකොට ඒ තමයි ලෝකේ දිනපු බුදුරණවහන්සේ දැකපු බුදුරණවහන්සේට තව කෙනෙකුට අවබෝධ කරගන්න හැකි විදිහට අර්ථයක් කුළුගන්නීමේ හැකියාව තියෙනවා. අන්න ඒක බුදුරණවහන්සේට තියෙනවා. ඉතින් ඒ එතන පැහැදිලි වෙන්නෙම ඒ කාරණාව තමයි ඒ පැනවීම ඔක්කොම ඉක්ම වෙන බව කියන එක. ඉතින් අපි හැම දහම් පදයන් ඇතරම මේ බුදුරණවහන්සේ ධර්මයේ දේශනා කරන්න පටන් ගත්ත මුල ඉඳලා මේ විග්‍රහය අපි හරි හරියටම අධ්‍යයනය කරගෙන යන්නේ. මොකද අපි ගොඩාක් තියෙන ප්‍රශ්නේ තමයි අපි ඉස්සෙල්ලාම බුදුරණවහන්සේ සරණ යනතු වෙන කෙනෙක් සරණ යනවා. වෙන කෙනෙක් සරණ ගිහිල්ලා අපි ඒ කෙනාගේ දේ එක බුදුරණවහන්සේ ඒ කෙනාගේ ශ්‍රාවකයෙක්ට බලන්න යනවා. අපි වෙන කෙනෙක් සරණ ගිහිල්ලා ඒ කෙනා බුදුරණවහන්සේ ශ්‍රාවකයෙක් කියලා බලන්න යන්නේ. ඇයි ඒ ඒ කෙනා දුන්නනේ අර්ථ විග්‍රහයක්. ඔය අර්ථ විග්‍රහය තුල පිළිතලා අන්න බුදුරණවහන්සේ ධර්මය බලන්න යනවා. ඇයි ඒක තමයි හරි අනිච්චනාගාර්ථ විග්‍රහය. ඒකට තමයි ගලපන්නේ අර බුදුරණවහන්සේගේ ධර්මය. ඒතොර ශාස්ත්‍රු වෙලා තියෙන වෙන කෙනෙක්ගේ අර්ථය. ශ්‍රාවකය බුදුරණවහන්සේ වෙලා. අපි ඉස්සරලා යන්න ඕනේ බුදුරණවහන්සේගේ අර්ථයට. එතෙන්ට ගිහිල්ලා බලන්න තියෙන්නේ. ඒකට සැසඳෙන්නේ නැත්නම් ඔක්කොම අයින් කරන්න ඕන. ලෝකේ ලෝකේ විග්‍රහයට හම්බෙන දේවල් ඉතින් ලෝකේ විග්‍රහයට වැටෙනවා. නමුත් ඊතරවන මාර්ගය කියන්නේ වෙන එකක්. ඉතින් ඒ නිසා අපි ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. තේරුවන් සරණයි. සර්වන් සරණයි ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේ එක තැනක තියෙනවා තථාගත බලයක් විදිහට ස්වාමීන් වහන්සේ මේ අතීත අනාගත පච්චුප්පන්නං කම්ම සමාදානං තානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති ඒවම් යම්පි සාරිපුත තථාගතෝ අතීත අනාගත පච්චුප්පන්නං කම්ම සමාදානං තානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති කියලා මේ මේ විස්තරේ ස්වාමීන් වහන්සේ එතකොට විස්තර වෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේට මේ අතීත වර්තමාන අනාගත කර්ම කර්මයන්ගේ විපාකයත් ඒ සඳහා හේතුත් යථා වශයෙන්ම අවබෝධ වෙනවා කියන තැන ස්වාමීන් වහන්සේ මේ දැන් අපිත් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ කියනවානේ මේ මෙන්න මේ හේතුවෙන් මේ වගේ විපාකයක් ලැබුණා වෙනවා ඊට පස්සේ මේ මේ වගේ කර්ම කළොත් මෙන්න මේ වගේ අනාගතයේ මේ වගේ විපාකයක් ලැබෙනවා කියලා අපිත් සමහරලාට නිකන් අපි වචන වලින් කතා යනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තම ගත්තොත් මේ මේ හැකියාව තියෙන්නේ තථාගතයන් වහන්සේට පමණක්ම නේද? ඒ කියන්නේ අපිට දැන් අනුමානයක් කරන්න පුළුවන් වුණාට කවදාවත් ඒ ගැන අපිට කියන්න බෑ නේද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක ඇත්ත. ඒක තථාගත දෙවෙනි බලයෙන් මම හිතන්නේ. අපි කියන්නේ ඇත්තටම මේ දැන් බුදුරණවහන්සේ පෙන්නනවා මෙහෙම එකක්. ප්‍රාණඝාත කරොත් නිරය යනවා. ප්‍රාණඝාතයේ හේතුව නිරය යෑම. හැබැයි ඉතින් එයාට සංවරණුත් නිරය යන්නේ නැහනේ. එයා රහත් වුණොත් සෝතපන්න නිරය යන්නේ නැහනේ. දැන් අපි ප්‍රාණඝාතය කරපර නිරේ යනවාම කියලා අපි කියනවා. දැන් මේ මහා කාමවිභංග සූත්‍රය බලුවොත් කාමවිභංග සූත්‍ර විග්‍රහයක් තියෙනවා. ඒ කාමවිභංග සූත්‍රයේ තියෙනවා කොච්චර පව කරත් සුගති යන කට්ටිය ඉන්නවා. ආනන්තරිය වබ්බ කරන කොළොත්. කොච්චර පින් කරත් දුගති යන කට්ටිය ඉන්නවා. මොකද ආශ්‍රවයෙන් අර යන්නේ කර්මයෙන් නෙමෙයිනේ. එතකොට මේ මේ කර්මයට මේ විපාකය ඇති වුණා කියලා ඒකාන්තයෙන් සිදුවීම අන්න සත්‍යය කර්මය කරා ඒක විපාකයේ ඇති වුණා. ඕක කියලා දෙන්න පුළුවන්. අපි කරන්නේ අපට හිතෙන එක. අපි අනුමානයක් කරන්නේ. සත්‍ය වශයෙන් නෙමෙයි. තථාගතයන් වහන්සේගේ බලයක් විතරයි ඒක. දැන් ඒ නිසානේ අර මං හිතන්නේ බ්‍රහ්මජාල සූත්‍රය වෙන්න ඕනේ. පුබ්බේ නිවාස සුතුපාස ඥාන පුබ්බේ නිවාස තියෙන මේ බ්‍රමණ ශ්‍රාමණ බ්‍රාහ්මණවරු අතීතය බලනවා. අතීතය බලලා මේ අතීත ආපස්ස ගොඩාක් බලනවා. බලනකොට ඔන්න කල්ප ගාණක් බලන සමහරලාවට අවුරුදු ගාණක් බලනවා. ඒ කර්මයක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ පව් කරලා තියෙනවා. නමුත් වෙන්න සුගතිය ගිහිලා කෙනෙක්. එයාලා දෘෂ්ටියකට යනවා. මොකද්ද? පව් කරාම අදාළ නැහැ මේ පාපේ. තව කෙනෙක් කෙනා ගොඩාක් යට නේව සංඥා නා සංඥා දෙකලින් ජීවිතේ මේ ඉපදලා තියෙන ඉබේ ඒ එතනින් එහා අහු වෙන්නේ සංඥාව අහු වෙන්නේ ඉබේ ඉපදලා තියෙන්නේ දැන් ඒකත් ප්‍රත්‍යක්ෂයක් එයාලගේ නමුත් වැරදි නමුත් වැරදි. ප්‍රත්‍යක්ෂයක්. නමුත් වැරදි. එතකොට ඒ ප්‍රත්‍යක්ෂය හරිනේ. ඔය වගේ අපි කරන්නේ දෙයක්. තථාගතයන් වහන්සේ නම උඩතර මේක හරියටම කියලා දෙන්න පුළුවන්. ඒක තථාගත බලයක්. ඒක අපිට තියෙන බලයක් නෙමෙයි. ආ මේ කර්මේ කරා මෙහි ඉපදුණා. හරි. දැන් මේ කර්මේ කරා මෙතෙන් ආවා. අතීතේ මේක කරපු නිසා මෙතෙන් ආවා. අපි කොහේ කියන්නද ඕක? ඒක බුදුරන් වහන්සේගේ බලයක්. අපි අනුමානයක් කරන්නේ. මොකද කම්ම විපාක විසය අචින්තියෝ. කම්ම විපාක විසය අපි කොහොමද මේ අචින්තයයි කියප එක චින්තනයක් කරන්නේ? කම්ම විපාක අචින්තයයි. චින්තනයක් කරන්න බෑනේ අපට. පිස්සු වෙනවා චින්තනයක් කරොත්. අපි කොහොමද කියන්නේ කලින් ජීවිතේ මේ මේ කර්මය කරපු නිසා දැන් මේ ජීවිත අපිට පුබ්බේනිවාස කෙනෙකුට ආවා කියලා කලින් ජීවිතේ මෙහෙම කර්මයක් කරා දැන් මේක විඳවන්නේ කියලා. ඒක අපිට අපි අනුමානයක් නේ කරන්නේ. බුදු කෙනෙක් විතරයි මේකෙන් මේක ලැබුණේ කියලා කියන්න පුළුවන්. විපාක විශ්ේ අචින්තයයි. ඒක තථාගත බලයක්. ඒක මේ අපට මේ මේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි අනුමානයක් කරනවා අතීතෙත් ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණවරු අනුමාන කිව්වා එහෙම අර බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන දෘෂ්ටි අපිත් ඒ වගේ අනුමාන කරනවා. ඉතින් හිම දෙයක් මේ ශාසනයේ ශ්‍රාවකයෙකුට ඕක නැහැ. තථාගත බලයක් ශ්‍රාවකයෙකුට නැහැ. ශ්‍රාසාගත බලය තියෙන තථාගතයන් වහන්සේට. විසරද ඥාන තථාගතයන් වහන්සේට. ඒව අපි කොහොමද කියලා තේරුම් ගන්න යනවානේ. ඔන්න ඔක තමයි අපි මේක හරියටම තේරුම් ගන්න යා යුත්තේ. හරියට අපි තේරුම් ගන්න ගියේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම අමාරු වැටෙනවා. සර්පයාගේ නැට්ටෙන්න තමයි අල්ලන්නේ. ඔළුවෙන් අල්ලන්නේ. හැම වෙලෙම ධර්මයේ ඉගෙන ගන්නකොට බලන්නට ඕනේ ප්‍රහේලිකාව ලියා ගන්න නැතුව සංයෝජන දුරු කරගන්න. එතකොට ඔන්න අපි බලන කෝණි. එකයි මේ ඕහිත සෝතෝ කියන්නේ අහන අහන්න ඕනත් කොයි විදිහටද කියන එක. ඉතින් ඒ කාරණාව අපි ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. තේරුවන් සරණයි. ස්වාමීන් වහන්ස අවසරයි ඔබ වහන්සේ දැන් බුද්ධ වචනය විග්‍රහ කර ගැනීමේදී පටිසම්පාද වගේ අවස්ථාවන්හිදී අපිට යමක් ඒ ගැන වැටහෙනවා කියලා තේරෙනකොට වැටහුණා කියලා ගත්තාම එතන මම වැරදි කියලා අදහස් කරන්නේ ඒ එතන ඒ සිතුවිල්ල සකස් වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයනේ ඒක තමයි ඒ කියන්නේ ඒ සිතුවිල්ලෙන් තොර තමන් නැත්නම් මම නැහැ. ඒ මම කියන தත්වෙන් තොර එහෙම සිතුවිල්ලක් නැහැ. එතකොට ඒ මම මම හරි මට වැටහුණා කියලා ගන්නේ පංච උපාදානස්කන්ධේ මම සක්කාය දිට්ඨිය හැටියෙන් ගත්තා කියන වගේ අර්ථයක් නේද ස්වාමීන් වහන්සේ පැහැදිලි වෙන්නේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ ප්‍රායෝගික ප්‍රත්‍යুৎপন্ন ධර්මයක්නේ. එතකොට මානසික චේතනාවක් කියන්නේ එතන තමයි පංච උපාස්කන්ධේ සකස් වීම. එතකොට එතන රූප වේදනා සංඥා සංකාර විඥාන පහම සකස් වීම එතන. ඒ සකස් වීම. හිතන එකක් නෙමෙයිනේ, දකින්න එකක්නේ. බුදුරණවහන්සේ ධර්මයේ හැම වෙලෙම කියන්නේ පස්සති පස්සති පස්සී දකින්නවා කියන්නේ. මනසට කියන්නේ විතක්කේති විමංසේති. විචක්සති. මනසින් කරන්නේ විතර්කය, විමසන එක, විතර්ක කරන එක. දකින්න බෑ මනසට. මනසට පුළුවන් හිතන්න විතරයි. දකින්න පුළුවන් ඇහැට. ඒතොර මස්සෙන් දකින්න බෑනේ මේක. මස්ස හැට පෙන්නේ ලෝකේ රූපනේ. පඤ්ඤාය හැට. අන්න ප්‍රඥාය හැට දකින්න තියෙන්නේ. එහෙනම් මානසික සංකල්පයකින් නෙමෙයි ධර්මය හම්බෙන්නේ ප්‍රඥාය හැට. එතකොට එහෙනම් අපිට ප්‍රත්‍යুৎপন্ন ධර්මයේ ප්‍රත්‍යুৎপন্ন දේ වර්තමානයේ හටගත්තු ධර්මයේ කොහොමත් අපි හිතන එකක් නේ තියෙන්නේ. බුදුරණවහන්සේ දකින්නනේ කියන්නේ. එතනම වැරදි අපි. එහෙනම් ඔන්න ඔය විදිහට අපි හැම වෙලෙම මේ සංයෝජනය කරන විග්‍රහයක් අපට හම්බ වෙන්නට ඕන. විමර්ශනය කියන්නේ යොමු වෙන එකක්. දකින්නවා කියන එක නෙමෙයි. දකින්නවා කියන්නේ තව එකක්. එහෙනම් ප්‍රත්‍යুৎපන්න හටගත්ත පංචපාස්කන්ධය මම මේක දැන් වන්න මං වැරදි කියලා දැක්ක නෙමෙයි. මං මම මං වැරදි කියලා දැක්කත් මම්මනේ හපව. මේක එච්චරට මුලා වෙනවා. අපි එච්චරටම රවට්ට ගන්න අපේ හිත යොමු වෙනවා. මේ ලෝකේ ඒ කියන්නේ ඒ තේරෙන වටහින ධර්මයේ අදිවචන ප්‍රඥාක්තිය ඔක්කොම ඉක්මවලා අර උපාදාන කියන වචන නෙමෙයි තේරෙන්නේ. වචනේ අර්ථෙත් නෙමෙයි තේරෙන්නේ. ඒ අර්ථයේ පුළුවන් අපු ධර්මයේ. ඒ අර්ථයෙන් කුරු ගන්නපු ධර්මයි. මම ඔක කලිනුත් උදාහරණයකට කිව්වා අම්මගේ නම ගුණවතී නම් ගුණවතී කියවට අම්මා හම්බෙන්නේ නැහැ. ගුණවතී කියන වචනේ අර්ථය හම්බුනත් අම්මා හම්බෙන්නේ නැහැ. අම්මගේ චරිතය හම්බුනොත් තමයි අම්මා හම්බෙන්නේ. හැබැයි ගුණවතී සිහි වෙන්නේ අම්මගේ චරිතය හම්බෙනවා. අරහන් කීව සම්මා සම්බුද්ධ කව බුදුරණවහන්සේ හම්බෙන්නේ නැහැ. අරහන් වචනේ අර්ථය හම්බුනා බුදුරණවහන්සේ හම්බෙන්නේ. බුදුරණවහන්සේ අරහන් බව හම්බුනාම අන්න අරහන් කියලා හම්බෙනවා. ඔන්න ඔය විදිහට ධර්මයේ තුලත් යම් ස්වභාවයක් ඉස්මතු කරන අර්ථයකින් එහෙනම් ඒක හම්බෙනකොට මේ වාචික අර්ථය සහ වාචික අර්ථය නිර්වචනය නෙමෙයි හම්බෙන්නේ. ධර්මය හම්බෙන්නේ. අන්න එතන තමයි මාර්ගයට යොමු වෙන්නේ. එහෙනම් අපිට තියෙනට ඕනේ මේ ඒ ඒ ධර්මයේ තුල දෙන ධර්මයේ විග්‍රහ කරපු ධර්මයේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රායෝගිකත්වයට පෙන්නපු ධර්ම. ඒකයි මේ ඒ කාලේ මේ ඒ කාලේ මේ නුවණැති මිනිස්සුන්ට තිබුණ ඔය හැකියාව. ප්‍රායෝගිකත්වයකට විග්‍රහ කරලා පෙන්නපු දෙයක් කියන කාරණාවට යොමු වුණා. ඒකයි මේ ධහමට යොමු වෙන්නේ. අපිට ඔය ඊ ධම්මා හිත ප්‍රබෝධ දිට්ඨ දිට්ඨ මත්තන් කියන මේ විග්‍රහය වලින් අපට හොඳට තේරෙනවා ඒ කොච්චර නුවණක් තිබිලා තියෙනවද. ඇයි ඒ කාලේ මිනිස්සුන්ට අත්හාය හැකියාවක් තිබුණා. අද අපිට තියෙනවා මේ ලෝකයේ මේ නූතන ලෝකයේ වෙනකොට වෙනත් විග්‍රහයක් මේ විෂය ඉගෙන ගන්න අලුත් විග්‍රහයක් ඒ කාලේ විෂයක් හැටියට තිබුණේ වේදය වෙන වෙන ඉගෙන ගැනීමේ ක්‍රම නැහැ වේදය ඉගෙන ගත්තේ දැන් අද වෙන විදිහක් තියෙනවා අපි මේ ඉගෙන ගැනීමේ රටාවත් එක්ක අපි වෙනම චින්තනයකටම වෙලා තියෙනවා වෙනම ගැළපීමකට යොමු වෙලා තියෙනවා. වෙනම සැසඳීමකට යොමු වෙලා. අපි අපි ඕකත් එක්ක තමයි මේ සමාජයේ ස්වභාවයත් එක්ක තමයි සම්පූර්ණ මේ ධර්මයට එන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කාලේ මිනිස්සුන්ට ඒක තිබෙන්නේ නැහැ. ඒ කාලේ කියන්නේ බ්‍රාහ්මණවරුන්ට විතර නීති වේද ඉගෙන ගත්තේ බ්‍රාහ්මණ ශාස්ත්‍රයයි. අනික කට ඉගෙන ගත්තේ නෑනේ. ඒතර බ්‍රාහ්මණවරුන්ට මේ මේ ඒ ධර්මයේ දෙන ආකාරය බුදුරණවහන්සේ දැක්කා. ඒ කට හැබැයි විමුක්තියක් කිව්වේ. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයේ බලනකොට බලන්න ඕනේ හැම වෙලෙම මොකක්ද මේ බුදුරණස් වෙන්න විග්‍රහය කියලා. එහෙනම් ප්‍රායෝගිකව හටගත්ත පංචීපාස්කන්ධය වැරදි කියන්නේ මම මම මම වැරදි කියලා හම්බෙන එක නෙමෙයි. මම මට මං වැරදි කියලා හම්බෙන එක නෙමෙයි. මට ඒ කියන්නේ මං වැරදි කියලා හම්බුනේ මට නම් ඒත් වැරදිනේ. ඒත් මටනේ හම්බෙලා තියෙන්නේ. මේක සාක්ෂාත් වෙන ධර්ම, ප්‍රත්‍යක්ෂ ධර්ම. හැබැයි ඒකදී අපිට ක්‍රමා යම්කිසි පටන් ගන්නමක් තියෙනවා. තක්කාදිරි දුර වෙන්නේ පටන් ගන්නවත් තියෙනවා. ඇයි මුලින්ම අහන්න ජානාමි කියලා හම්බුණානේ. අන්න ඒක මූලාරම්භයට හොඳයි. පටන් ගන්නවත් තියෙනවා. ඊට පස්සේ යන්න ඕනේ හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයට. අන්න එතකොට තමයි අවබෝධයක් කරා යන්නේ. ඊට පස්සේ තමයි මේ මේ විග්‍රහය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. පංචපාස්කන්ධය කියන වචන වල අර්ථ එයාට දැන් අපි පොඩ්ඩක් හිතලා බලමු මේ පාරායන වර්ගයේ පාරායන වගේ එන ඒ 16 දෙන අහන ප්‍රශ්න බුදුබණ අහලා නෙමෙයිනේ. ඔක්කොම දන්නවා. අවබෝධ කරලා නැහැ නේද? මේ විඥාන ක්‍රියාකාරී මේ ඔක්කොම දන්නවා. ඒ ඒ ඒ ස්වභාව ඒ කාලේ වචන ඒ කාලේ විග්‍රහ. දැන් අද අපට අරූප සමාධිය කියනකොට මේ රූපේ ඉක්මවප අරූප සමාධිය කියන අපි අද අපි බුදුරණවහන්සේ වචනේ ඕක ඕක තේරුම් ගන්න යන්නේ. බුදුරණවහන්සේ පෙන්වන පටිච්චසමුප්පාද විග්‍රහයෙන් තමයි අරූප සමාජය අපි තේරුම් ගන්න දෙන්නේ. අරූප සමාජය කියන්නේ ඒ කාලේ ප්‍රත්‍යක්ෂ අත්විත දෙයක්. ප්‍රත්‍යක්ෂ අත්විත අරූප සමාධි රූප නැති බව වේදන සංඥා සංකාර විඥාන නැති බව අත්විත දෙයක්. බුදුගුරු බණ කියලා නෑ එතකොට. ඒක ලෝකයේ අත්විඳින සත්‍යයක්. අදනාවේ බුදුරුන්ගේ බණ බුදුරජාණන් වහන්සේගේ බණ ධර්මයේ හන ඒ ධර්මයෙන් ඒක තේරුම් ගන්න යනවා. ඒක විග්‍රහ ලෝකේ විග්‍රහ කරන්න යනවා. ඊතර වෙන දුන්න ධර්මයෙන්. ඔකයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් අපට එන්නට ඕනේ ඒ ඒ ධර්මයේ මොකද්ද කියන කාරණාවට. මේක අපි අධ්‍යයනය කරනකොට උඩින් පල්ලෙන් අධ්‍යයනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක මේ ලෝකෝත්තර ධමයක්. මේ සත්‍ය දහමක් මේ බුදු කෙනෙක් දැන් අපි මහා සිනසුත් ඉගෙන ගත්තනේ බෝධිසත්ව කාලය කියන්නේ මේ අවසාන ජීවිතේ කොච්චර දුකක් වින්දාද අපි අඳුම අපට එක වෙලක් නොකා ඉන්න පුළුවන් නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වය කොහොමද මේ දුක් විඳේ නිකම් මේ අර ශනිකව අවබෝධ කරගන්න තියෙන එකට ඔච්චර දුක් විඳින්න ඕනේද? පොඩි දෙයක් නේ අපට නම් ඔක කඩු කනවා වගේ. ඒ ධර්මයේ මේ මේ අසහාය ප්‍රඥාවක් තියෙන මේ ඊටාම ඉක්මනින් ආලාකාර මුද්ද කරාම් පුත්තලා ලබාගත් සමාධියට ගිය බෝධිසත්වයෝ අවුරුදු හයක් අර නොකා නොබී අච්චර දුක් විඳලා අපට මේ ඒසිය කන්න තියෙන්න අමාරුයි. අපට මේ මේ පොඩ්ඩක් මේ මේ සීතල වැඩ තමයි අමාරුයි. මොන හරි බ්ලැන්කට් එකක් ඕනේ. මේ ඒ බෝධිසත්වෝ විඳපු දුක නිකන් බොරුවට මොකටද ওই දුක් විඳින්නේ? සසරේ ආපු හැටි. එහෙනම් මේ ධර්මය කියලා කියන්නේ බුදුවරු පෙන්වන අසාමාන්‍ය සත්‍යයක්. අසාමාන්‍ය සත්‍යයක්. එහෙනම් මේ අසාමාන්‍ය සත්‍යයට යොමු වෙන්න අපි ඉස්සලා මේ බව තේරුම් ගන්නට ඕනේ. ඒකනේ බාහ්‍ය දාරුචීරලා, පුක්කුසාතිලා, ඊළඟට අජිත මානවකලාගේ ගුරුවරට ධර්ම වචනේ බුද්ධ ඇහුණාට පස්සේ මේ දහස් ගණන් කිලෝමීටර් පයින් ගෙවාගෙන එන්නේ. ඊළඟට මේ දහම්සු රජතුමා මේ මේ රජකම අතහරින්නේ. ඒ අසාමාන්‍ය සත්‍ය නිසා. ඊළඟට මේ මේ මේ පස්වග මහණුන් මේ බෝධිසත්ව පිටිපස්සෙන් එන්නේ. මෙන්න මේ වැදගත්කම අපට හම්බ වෙන්නේ. බුදු කෙනෙක් වෙන්නපු සත්‍ය වැදගත්කම හම්බ වෙන්නේ. අන්නේ වැදගත්කම හමුනොත් එහෙම අර ආනන්ද ස්වාමීන් වහන්සේ තියලා කතා කරන හතරන් ආකාරයක් හතරන් ආකාරයක් මේ මේ මේ වැදගත්කම හම්බුණා නම් මේ හතරන් ආකාරයක් බව හම්බුණා නම් අන්න එයාට මේ ධර්මයේ තරම් වටින දෙයක් නැහැ. ඇයි කියලා හිතෙනවා මේ ධර්මයට අලුත් අස්තකතනයක් දෙන්නේ. මෙච්චර බුදු බුදු කෙනෙක් පෙන්නපු මේ බුදු කෙනෙකුට විතරක් තියෙන හැකියාව පෙන්නපු මේ ධර්මයට ඇයි අලුත් අර්ථකතනයක් දෙන්නේ? බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා තේරෙන්නේ නැති නිසා අර්ථකථනයක් දෙන්නේ. බුදු කෙනෙකුගේ හැකියාව දන්නේ නැති නිසා අර්ථකථනයක් දෙන්නේ. එච්චරට බුදුවරු කියන්නේ අසාමාන්‍ය අය. ඉතින් එහෙනම් අපි අන්න ඒකට වැදගත්කමක් දීලා අපි ඒකට යමු වෙනට ඕනේ. එහෙමනොත් විතරයි මේ මම සංයෝජන දුරු කරනවා නෙමෙයි. මම සක්කායදින දුරු කරනවා නෙමෙයි. සත්‍ය කරා යනකොට සත්‍ය රැකෙනකොට සංයෝජන දුරු වෙනවා. කොතනකවත් අපි සංයෝජන දුරු කරන්න කියලා හරියන්නේ නැහැ. සත්‍යයට යන්නට ඕනේ සත්‍යය රකින්න තියෙන්නේ. සත්‍ය ආරක්ෂා කරමින් යනවා. අපි සත්‍ය ආරක්ෂා කරන්නේ. පටන් ගන්න මොන සත්‍ය ආරක්ෂා කරමින්. බුදුරන් වහන්සේගේ ධර්මයේ සත්‍ය ධර්මයේ සත්‍ය ධර්මන සත්‍ය ධර්මයට යොමු වෙලා සත්‍ය ධර්මයේ රකින්න යන්නට ඕනේ. සත්‍ය ධර්මයේ රකින්න යනවා කියන්නේ සත්‍ය ආරක්ෂා කරන්න තියෙන පොතේ තියෙන එක නෙමෙයි. ඇහෙන දේ නෙමෙයි. සත්‍ය අපි තුලින් අත්විඳින්න ආරක්ෂා කරන්න යන්න ඕනේ. මෙන්න මේ සත්‍ය ආරක්ෂා කරමින් යන තැනදී සංගෝචන දුර වෙනවා. ආයි සංගෝචන දුරු කරන්න දෙයක් නැහැ. මෙන්න මේක නැතිකම නිසා අපට මේ බුදුරන් වහන්සේ මේ උතුම් ශාස්ත්‍රුන් වහන්සේට වැදගත්කමක් දෙන්න දක්ෂ නැහැ. බුදු කියන වචනේ අර්ථය දන්නේ නැහැ කියලා දෙන්න. ඒ බුදු කෙනෙකුගේ වැදගත්කම හම්බෙන්නේ නැති නිසා තමයි පින්වතුනි සද්ධානුසාරී වෙන්න බැරි හරවත් වූ ශ්‍රද්ධාව. ඒ කියන්නේ සාරවත් වූ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව තමයි හරිම ශ්‍රද්ධාව. බුදුරන් වහන්සේ හම්බෙන ශ්‍රද්ධාව. ඔන්න ඔතෙන්ද යන්නට ඕනේ. එතකොට අපට ඔය වචන පටලැවිලි ඔක්කොම ඉක්මවන්න පුළුවන්. හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේයි හම්බෙන්නේ. අවබෝධයේ රජ්ජුරුව බුදු රජාණන් වහන්සේ කියන්නේ අවබෝධයේ රජ්ජුරුව. අන්න ඒ අවබෝධය මොකද්ද කියලා සත්‍ය හොයාගෙන යනකොටයි ධර්මය අනුව යොමු වෙනකොටයි සැබෑ බුදුරන් වහන්සේ හම්බෙන්නේ. ඉතින් අපි එහෙනම් හැම වෙලෙම අර අහංන ඥානයි භගවා ඥානයි කියන පදනම කියන්නේ. මේකට හොඳට මතක තියාගන්න. දහම දකින්න බැරි ප්‍රධාන පළවෙනි මූලිකම කාරණාව තමයි හදිස්සිය ඉවසීම නැතිකම. ඕක කෙනෙකුට තියෙනවා නේද දහම දකින්න බෑ. ඇයි? හදිස්සිය ඉවසීමේ කොහෙ යන්නද? කන්ති පරමං තපෝ චිතික්කා නිබ්බානං පරමවදන්ති බුද්ධ. උතුම්ම තපස් ඉවසීම කියනවා. ඉවසීම නිවීමට තපසක් වෙන්නට ඕනේ. කායික ඉවසීම නෙමෙයි මානසික ඉවසීම. ඒකක් තියෙන්නට ඕනේ. ඒක නැතුව බෑ. නිවීමට ඉවසීම තියෙන්නට ඕනේ. ඕක නෑ. හදිස්සිය කලබලෙයි. කොච්චර කලබලවත් කරන්න දෙයක් නැහැ ඉතින් නොමගමයි යන්නේ. කලබල වෙන්න හොඳ නැහැ. සත්‍යයටම සත්‍ය රකින්න අදහසින් යන්න ඕනේ. මාව දැන් මම ඕන්න මම දැන් මට පංචීපාස්කන්ධය ගැන මම කියලා ගැනීම වැරදි. මට දැන් මම වැරදි කියලා මට හම්බුණා. මේ ඔක්කොම බොරු දේවල්. මේ කොහොම හරි මට ලකුණක් දෙන්න කැමතියි. අනේ මම මම වැරදි කියලා මට හම්බුණා නේ කියලා ලකුණක් දෙන්න මම කැමතියි. එතනත් යන්නේ සක්කාදිට්ඨියව. සත්‍යයට යන්නේ නෑ. සත්‍යයට යනකොට මම වැරදිද මට හරිද ওই ලකුණ නෙමෙයි සත්‍ය නනකොට මම වැරදි බව ප්‍රත්‍යක්ෂේ. දුක්ඛ නිරෝධයේ සාක්ෂාත් වෙනවා. සංයෝජන දුරු වීම සාක්ෂාත් වෙන බව හම්බෙන්න ඕනේ නැත්තේ. සංයෝජන දුරු කරලා මේ බලෙන් දුරු කරලා අයින් කරන එක නෙමෙයි දුරු කරන්න තියෙන හේතුව. නිරෝධය නෙමෙයි. නිරෝධය ගන්න බෑ. හේතු දුරු කරන්න ඕනේ. දුක පිරිසිදු වෙනකොට නිරෝධය සාක්ෂාත් වෙනවා. ආයි නිරෝධයට යන්න දෙයක් නෑ. නිරෝධය ගන්න දෙයක් නෑ. එහෙනම් ඔන්න ඔය වැඩපිළිවෙලට යමු වෙන්නට ඕනේ. ඒකට අපි මතක තියාගන්න ඕනේ බුදුරණවහන්සේගේ වැඩගත් වෙනවා. හොඳයි අපි හැමදෙන්නේ අපි එමුනා අද දවසේ වැඩසටහන නිමා කරමු. අදත් සුපුරුදු පරිදි ඔබ වහන්සේ අපේ කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට තිබුණු විවිධ ප්‍රශ්න වලට ඔබ වහන්සේගේ වටිනා කාලයේ යොදා ගැනීමෙන් අපට උපකාර කළා. ඉතින් අද දවසේදීත් මේ වැඩසටහන සම්බන්ධ වූ පිරිසට අමතරව බොහෝ පිරිසක් මේ දේශනාවන් මේ සාකච්ඡාවන් ශ්‍රවණය කළ බව අපි දන්නවා. ඒ සියලු දෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේට මම ඔබ වහන්සේගේ පාද නැවත නැවත නමස්කාර කරමින් ප්‍රාර්ථනා කර සිටිනවා මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා අපි සියලු දෙනා අත්පත් කරගත් කුසලයෙන්ොත් ඒ වගේම කවදා මෙතෙක් කල ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවලට එකතු වීම නිසා අපත්පත් කරගත් සියලුම කුසලයන් අනුභවයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට ඒ සියලුම කුසල කර්මයන් හේතුවක් වේවායි කියලා සාදු සාදු එසේ ප්‍රාර්ථනා කරමින් මම ඔබ වහන්සේට මෙන්න සයන් වහන්සේ අද සාකච්ඡා කරනවා කියන සුදුයි. තෙරුවන් සරණයි. අද දවසේ අපි තාගතයන් වහන්සේ වෙනවදාල ඒ උතුම් ධර්මයේ පාදක කරගෙන අපි කරුණු ධර්ම කරුණු සාකච්ඡා කරන්නට යෙදුනා. ඉතින් මීට වසර 2608කට මත්තෙන් අද වගේ දවසක තමයි අපගේ සම්බුද්ධජනන් වහන්සේ තමන් අවබෝධ කරගත් උතුම් ධර්ම ධර්මය ප්‍රවර්තනය කරේ දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ශ්‍රමණයෙකුට ආපස්සට කරකවන්න බැරි ධර්මයේ ප්‍රවර්තනය කරේ අද වගේ දවසක. ඉතින් ඒ නිසා පින්වතුනි අපට අද වගේ දවසක අපටත් පුළුවන්කම ලැබුණා ඒ බුදුරන් වහන්සේගේ ධර්මය ශ්‍රද්ධාව පිහිටවාගෙන සාකච්ඡා කරන්න. ඉතින් අපි තුල වටිනා පිනක් එකතු කරගන්න යුතුනා. ශ්‍රද්ධාව මුල් වෙලා ඒ වගේම ධර්මය සාකච්ඡා කරලා ධර්මයේ ශ්‍රවණය කරලා වටිනා පිනක් එකතු කරගන්න යුතුනා. අපි හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ බුදුරණවහන්සේට මුල් තැන දෙන්න. බුදුරණවහන්සේ තමයි එක බුදුරණවහන්සේ තමයි ධර්මයේ දුන්නේ වෙන කවුරුත් නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේ බුදුරණවහන්සේ කරගන්න මතක මතක තියාගන්න හැම වෙලෙම ශාස්ත්‍රුන් වහන්සේගේ අර්ථයට අලුත් විග්‍රහ දෙන්න යන්න හොඳ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ වෙන්න පාර්ථය විතරක් මේ විදිහට අපි ඉගෙන ගන්න ඕනේ. මොකද ශාස්ත්‍රුන් වහන්සේ දුන්නේ වචන විග්‍රහ කරලා දෙන්න නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේ කාලේ වචන පාදක කරගෙන අර්ථයක් මතු කරලා දුන්නේ. ඉතින් අපි අර්ථය මතු කර ගන්නට නම් ආධ්‍යාත්මයේ දියුණු වෙන්නට නම් ඒක ඒ විදිහටම දැනගන්නට ඕනේ. ඉතින් මේ කරුණ අපි හොඳට මතක තියාගෙන ශාස්ත්‍රීය ගරුත්වය ඇති කරගෙන ධර්ම ගරුත්වය ඇති කරගෙන ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි ගරුත්වය ඇති කරගෙන අද වගේ දවසක ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ අද වගේ දවසක අපටත් ධර්මයක් කතා කරන්න ලැබුණා. ඉතින් සතුටටපත් වෙන්න පුළුවන්. මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් ධර්මය අසා සිටි සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මියගිය සියලු මළගිය ඇත්තන්ට පින් අනුමෝදන් කරමු. මළගිය ඇත්තත් සුවපත් වෙත්වා. විශේෂයෙන්ම පවත්වදාල අතිපූජනීය කටුකුරුන්දි ඥානানন্দ ස්වාමීන් වහන්සේට නිවී සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. රැස් කර ගන්නට දුන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට මගේ උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ලෝක සාසනය සුරකින්න ධර්මයේ ඉස්මතු කරන මහ යතිවරුන්ට උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. ඒ වගේම රස කර ගන්නට යදුණු සියලු පුණ්‍ය ධර්මයන් මේ සවන්ට සිසිලස සජීවී සාකච්ඡාව මෙහෙවන දලුවත් මහත්මයාටත් මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට අපට නිරන්තරයෙන් උපකාර කරන නාගරික බස්නායක සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහත්මයා හිටපු නායක හමුදාපති සිරිබම් රණසිංහ මහත්මයා නායක හමුදාවේ සේනාධීර මහත්මයා ආදී කොට ඇති සියලු දෙනාටමත් දේශ විදේශ උදව් උපදව් කරන සියලු දෙනාට ඒ වගේම මගේ දෙමාපියන්ට ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබට ධර්ම ප්‍රචාර කටයුතු කරන සියලු දෙනාට උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි